අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ශීලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා සච්චිකා තබ්බා පංච ධම්මක්ඛන්දා චීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් දසුත්තර සූත්‍රයේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මාත්‍රුකා තැබීම් වශයෙන් දේශනා කරපු පාඨයක් ගාතාවක් නෙවෙයි සාමාන්‍ය ගද්‍ය කොටසක් මේ ඉදිරිපත් කරගත්තේ. කතමේ පංච ධම්මා සච්චිකාතබ්බා. මේ ශාසනයෙහි Brahmacharya යෙදෙන කෙනෙක් සාක්ෂාත් කරගත යුතු ධර්ම පහ මොනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්නේ දැනගන්න ඕනේ. එතකොට තමයි අපිට උත්තරේට හිත යෙදෙන්නේ. ඒ නිසා මේ මානසිකාර යෙදවීමක් වගේ තමයි ප්‍රශ්නේ දෙයොතනක. මේ තාසනෙහි සාක්ෂාත් කළ යුතු ධර්ම පහ මොනවද කියලා. ඒක අහලා අවශ්‍ය තැනට අවධානය මානසිකාරය යොදවලා සාරිපුත්‍ර සාංශ උත්තරක් දෙනවා පංච ධම්මස්කන්ධා. ධර්මස්කන්ධ පහක් තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තර ඒක හරියට පහ පිටු කරලා දෙන උත්තරයක්. ඊට පස්සේ ඒ පහ එක එක වෙන් කළ දක්වනවා සීලඛන්தோ සමාධිඛන්தோ පඤ්ඤාඛන්தோ විමුක්තිඛන්தோ විමුක්ති ඥාන දසනඛන්தோ කියලා ඒ සාක්ෂාත් කළ යුතු නැත්නම් මේ ශාසනයේ හැතපොන් කණු ටිකක් පෙන්වනවා. පෘථග්ජන භූමියේ සිට ආර්ය භූමියට යනකොට එහෙම නැත්නම් මේ විමුක්තිය සාක්ෂාත් කරනකොට පහු කරන වැදගත් හැතපුම් කණු ටික. ඒව හැම එකක්ම හරි වැදගත්. සාමාන්‍ය බැලූ බැලමට නම් ඒ අන්තිමට තියෙන විමුක්ති ඥාන දර්ශනය තමයි අමාරුම දේ. නමුත් ජීවිතේට වැදගත් වෙන්නේ පළවෙනි එක තමයි. සීලක්ඛන්දේ තමයි වැදගත්ම දේ. අපි දුස්සීලව සංසාරේ ගත කරපු කාලයත් එක්ක බලනකොට තමා විසින්ම සිල්වන්ත වෙන්න ඕනේ, සීතල වෙන්න ඕනේ, ශිෂ්ටාචාරගත වෙන්න ඕනේ, මහත්ම ගති ඇති කරන්න ඕනේ, හැදිච්ච කමක් ඇති කර ගන්න ඕනේ කියලා Tamanටම හිතිලා ඒ කරන දේෙන් ලෝකෙට ඇති වෙන සාන්තිය මෙතෙකයි කියලා නෑ. ਸਰවචනසේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අදිෂ්ඨාන පූර්වකව එක චිත්තක්ෂණයක් අදිෂ්ඨාන පූර්වකව සමාදන් වෙලා සතුන් නොමර ඉන්නවනම් ඒ චිත්තක්ෂණයේ අබේ ලබන සත්ව ප්‍රමාණය අසංකේයයි අපරිමාණයි ඒ නිසා චිත්තක්ෂණයකින් සීලේ චිත්තක්ෂණයකින් ලැබෙන කුසලය අසංකේයයි අප්‍රමාණයි කිය. සංසන්දනය කරන්න කියලා කියනවා දාන කුසලයත් එක්ක අපි මේ කාලේ තියෙන කටින පින්කමක් ගත්තොත් අපි සංඛ්‍යා 25 නමක් 39ක් එකතු කරලා මේ සපිරිකර සංඝගත දක්ෂණාවක් දුන්නාම ඒක මනින්න පුළුවන්. සංඛ්‍යා 25යි. සංඛ්‍යා 30යි. 40යි. ඒක ප්‍රමාණ කරන්න පුළුවන්. නමුත් එක චිත්තක්ෂණයක් අදිෂ්ඨානයේ යුක්තව නැත්නම් සමාදන් වෙලා කාටවත් බය නෙවෙයි මම සතෙක් මරන්නේ නැහැ කියලා එක සමාදන් වෙනවනම් ඒ චිත්තක්ෂණයේ අභය ලබන සත්ව සංඛ්‍යාව සාරුවච්චන් වහන්සේට හිතන්න බෑ. ඒ නිසා ලැබෙන කුසලයේ අප්‍රමාණයි අපමෙයයි මහා සාගරය හා සමානයි. ඒකට බුදුහාමුදුරු කියනවා මහා සාගරයේ තියෙන වතුර හුණ්ඩු වලින් හරි ගැලුම් වලින් මනින්න බෑ. මහා ජලස්කන්ධයක් කියලා කියනවා වගේ එක චිත්තක්ෂණයක් ශිල්පදයක් රකින්නකොට ලැබෙන කුසලයට කුසල ස්කන්ධය කියලා කියනවා. ඒක සීල ස්කන්ධය කියලා කිය හැකියි. ඒකට කිසි කෙනෙක් ඒක සමාදන් වෙන්නේ කිසිම කෙනෙක් මම මේ චිත්තක්ෂණයේ මම දැන දැන දැක දැන දැක දැක කිසිම වෙලාවට මම සතෙක් මරන්නෙත් නැහැ ප්‍රාර්ථනාවකුත් නැහැ කියලා ඒක සමාදන් වෙනව නම් ඒ සීලය ආරම්භ කරන කෙනාට ඒ සමාදන් වීම නිසා ලැබෙන ප්‍රීති ප්‍රමෝද කිලෝරක් කරන්න බෑ. නමුත් අපිට ඒක අර පුරුදු වෙලා, උරු වෙලා ඒ සමන් සමාදන් කරන සීලෙ පුංචි වෙලා අපි සමාධිය ලැබුණ නැහැ කියලා අඬනවා. ප්‍රඥාව ලැබුණේ නැහැ කියලා අඬනවා. විමුක්තිය ලැබුණේ නැහැ කියලා අඬනවා. විමුක්ති ඥාන දර්ශන ලැබුණේ නැහැ කියලා අඬනවා. ඒක හරියට මේ ඇතෙක් හම්බුණාට පස්සේ හෙන්ඩුව හම්බුනේ නැහැ කියලා අඬනවා වගේ. අපි ඒ තරම්ම අපි පහු කරපු ඒ හැතපොන් කණුව නැත්තම් කණුව ඉතාමත්ව පුච්ච කළ සලකනවා. ඕනෙම හැතැම්ම කණුවක් එතෙන්ට යනකන් තමයි ලොකු. පහු කරපු ගායක පුංචි වෙනවා. මේක තමයි පෘථජන ගතිය. ආර්යයන් වහන්සේලා කල්පනා කරනවා අනේ කිසිම සීලයක් නැතු එහෙම නැත්තම් කියන දුස්සීලව නැත්තම් කියනවා ම්ලේච්ඡව එහෙම නැත්තම් කියනවා වැද්ද වගේ හිටපු අපි අද මේ සීලයට ආවේ බුදුහාමුදුරුවෝ නිසානේ. අපි කවදද ඒ සමාදන්ව රකින්න සීලය අනේ සාදු කියලා සමාදන් වෙන්නේ. එහෙමනම් අපි රාත්‍රියේ නිදා ගන්නකොට සීලය අදිෂ්ඨාන කරලා බුදිය ගත්තොත් උදේ වෙනකන් අපි නිදාගෙන හිටියත් පුදුමාකාර කුසලයක් රැස් වෙනවා. යම් හේකින් අපි ඒක සමාදන් වෙන්න දන්නවා. සමාදන් වෙන්න දන්නේ නැත්නම් රාත්‍රියේ නරක හිණ පේනවා. රාත්‍රියේ ගොරෝනවා. දත්මිටි කනවා. ඒ නිසා මේ සීලේ සමාදන් වෙනවනම් ලැබෙන සාන්තිය මෙතකයි කියලා බෑ. අපි අන්සතු වස්තුවක් හොරකම් කරන්නේ නැහැ කියලා එක චිත්තක්ෂණයකට හිතනවා. ඒ චිත්තක්ෂණ නිසා වස්තු හිමියට ලැබෙන අභය කිලෝරක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. අපි කාම මිත්‍යාචාරය කරන්නේ තමන්ට අහිමි කාම වස්තුන් බලාත්කාරකම් කරන්නේ කියලා එක චිත්තක්ෂණයක් හිතනවනම් ඒ මනුස්සයාගේ මුළු ලෝකෙට කාමවස්තුන්ට ලැබෙන සාන්තිය මෙතෙකයි කියලා හිතන්න බෑ. අපි අදිෂ්ඨාන කරොත් බොරුවක් කියන්නේ නැහැ. කේලමක් කියන්නේ නැහැ. පරිසෝචනයක් නැහැ. හිස්සචනයක් නැහැ කියලා. මේ නිස්සද්ද වීමෙන් කොච්චර පින් ලැබෙනවද බලන්න. අද මේකේ අපේ මේ දීප්ති නෝනා එහෙම ගියා මේ කටින පින්කමකට කියලා. මට hina ගියා. අපි ඒක බොහොම ලොකුවට සලකනවා සමාදම් වෙනවා. මේ කතා නොකර ඉන්නකොට කොච්චර පිංසිද්ද වෙනවද? වචනයක්වත් කතා නොකර ඒක මේ දැනගෙන කරන්න ඕනේ. මේ කටට ප්ලාස්ටර් රලවලා ඕ කවුරු හරි වචන ගාන දඬුවම් කරලා නෙවෙයි කතා නොකර ඉන්නකොට ලැබෙන කුසලයේ බොරු කේලම් හිස්සචන පරිසෝචන ඒක අකිරියෙන් සිද්ධ වෙනවා. නැත්නම් අපිට හිතෙන්නේ කතා කරගන්න කවුරක්වත් නැහැ අපි කොන් වෙලා මිස්සනම් දරුවොත් ඇවිල්ලා බලනවා දැන් දරුවොත් එන්නේ නැහැ කියලා නිකටල්ලේ තියන චෙක්න දෙකකින් අනිච්චන් දුක්ඛං අනත්තං පච්චස්කන්ධ කිකේ ඉන්න. ඒ නිසා අපිට මේ ලැබෙන කතා නොකර ඉන්න හම්බෙන චිත්තක්ෂණය ඒ තමයි අපිට සක්විතිර දෙකමට වැඩි අපක්. නමුත් ඒක දුන්නට පස්සේ ඒක සමාදම් වෙන්නේ නැත්තම් ඉති වැඩන්නේ අන්ධයාගේ කකුලේ පයේ මැණිකක් කැප්පුණා වගේ වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම මත්පැන් පානය නොකරනවා. එහෙම නැත්නම් අපි අරකට මේකට මත් වෙලා පමාදේට මදේටවත් වෙන්නේ නැතුව මම මේ සතුටින් ඉඳගෙන ඉන්නකොට මම හොඳට අවදියෙන් ඉන්න බව දන්නා මට නිින්ද කියලා නැති බව දන්නා මම සතියෙන් ඉන්න බව දන්නවා කියලා කියන්නේ මදේ පමාදේ නෙවෙයිනේ අප්‍රමාදේනේ මත් වීමක් නැහැනේ ඉතින් හරි පාළුයි එතකොට ඔහේ ඉන්නවා තමයි ස්වාමීන් වහන්සේ නැහැනේ මොකක්වත් ඉස්සරහක් නැහැනේ ඉතින් හැම කමටහන් වාර්තාව විවර කරන්නේ ඉතින්ට නම් ගියා ඉස්සරහට යන්නේ නැහැ මොනවාක ඇඟේ හැප්පෙට දෙයක් නෑ නිකන් නිකන් ලුණු කැඳ බොනවා වගේ හපල කන්න දෙයක් නෑ උම්මලකට කැලලක්වත් නෑ ඒ අවදිය ඒ නිින්ද ගිහලා නැති කියන දන්න ගතිය සතියින් ඉන්නවයි කියන එක ශක්විති රජකමට වැඩිය වටිනවා ඉතින් ඒකට පස්සේ මොකද්ද කරන්න කියලා අහනකොටම ඒ ලබාගත් එක තුච්ච தත්ත්වයටපත් වෙනවා පහත් தත්ත්වයටපත් වෙනවා ඒකට සැකේ වැටෙනවා ඒක ඉවරයි මේක උපේබු දෙයක් මේක බුද්ධ ශාසනයක දිදුලන පහනක් වගේ දෙයක් සමාදන් වෙන නැති සමාදන් වෙන පිරිස අඩු නිසා සාරිපුත්‍ර සඳහන් කරන එක සච්චිකාත් කළ තබ්බ සාක්ෂාත් කළ යුද්ධයක් අපි විවේකීව ඉඳගෙන ඉන්න හම්බෙනකොට හිතන්න ඕනේ මොන තරම් පිනක් නිසාද අපිට මේක ලැබිලා තියෙන්නේ කියලා. මේ සමගිතමා දානෝ කට්ටිය එකතු වෙලා සම්භාෂණ වල යෙදිලා එහෙම නැතුව මේ කඩදාප්පුවල ගත කරන ජීවිතයට වැඩිය විවේකීව ඉන්න හම්බෙන එක ඒක ඒක සංසාරේ බය දන්න කෙනාට තමයි තේරෙන්නේ. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරලා තිනවා සීලවතෙකුට වැන්දත් අභිවාදන සීලිස නිත්‍යං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. එimhe සීලේ දැනගෙන සීලේ රකින්න කෙනෙකුට වැන්දත් ආයුෂ වර්ණ සැප බල ලැබෙනවා කිය. දාන ආදී කටයුතු කරලා ලබන කුසලයට වඩා සීලතෙක් අරමුණු කරලා අනේ මුන්දට මගේ নমස්කාරය වේවා කියලා ඒ සිල්ලොතිකට වන්දනා කරපුවාම අර ඔක්කොම ගෙජ්ජි හොල්ල නෙවයි බෙර ගහන නෙවයි බෙරපද කියන නෙවයි පිරිකරයි කෑමයි බීමයි භෝජනයි සේරටම හපන්. දැන් බලන්නත් සාසනට වෙලා තියෙන දේ. ඒක නිසා ශීලයක් රකින්නකොට ඒක සාක්ෂාත් කරන වෙන එක සමාදන් වෙන්න ඕනේ Taman. ඒකට කවුරුත් එන්නේ නැහැ කියලා දෙන්න. ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. යම් කිසි කෙනෙක් හිතුවොත් මම සිල් ලකිනු අනික් කට්ටිය සිල් ලකින්නේ මේ මිනිස්සු තිරිසන් වගේ මේ මිනිස්සු මේ පහත් කුලේ වගේ මම විතරයි උසස් කියලා ඒකත් අසත්පුරුෂයි. ඒකත් බුදුන් සඳහන් කරන අසත්පුරුෂ සීලවන්තයයි කියලා. සීලවන්තයා වුණත් අසත්පුරුෂයි කියලා කියනවා. එයා මේ මම සිල් ලකිනු අනික් කට්ටිය රකින්නේ නැහැ කියලා පහත් කළා සලකනවා. ඒ නිසා ඒ අර එක පැත්තකින් මේ සීලයක් රකින්නවා කියන එක මනුස්ස ප්‍රතිලාභය ලබන කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. බලලෙකුට කවදාකවත් මීයක් ඉදිරිපිට ඉඳගෙන සිල් ලකින්න බෑ. එන උපාසක බල්ලෙක් වෙන්න ඕන. මිනිස්සුක විතරයි පුළුවන් ඒක ශිෂ්ටාචාරය ඉහෙළම දේ නිසා යම් කිසි කෙනෙක් යම් කිසි සමාජයක පුංචි පිටසකාරිකාන එක පවුල යන පංචිල් පද රකින්න නම් ඒ 100%ක්ම සමතකී තියෙනවා. ඒක ආචාර ධර්ම පැත්තෙන් සමාජික ධර්ම වශයෙන් නිවන කියන්නේ සීලය තමයි. මුළු රටේ ඔක්කොමලා සීල් රකින්න නම් ඒ රට ආඩ්‍ය රටක් බවටපත් වෙනවා. හිතන්නවත් බෑ. හිතා ගන්නවත් බෑ. ඒ තරමටම මේ සීලයක තියෙන ආචාර ධර්ම පද්ධතිය. සීලයක තියෙන සමාජ ධර්ම පද්ධතිය එක එක නාන මේක රකින්නේ. ඒක නිසා ලෝකේ රට්ටෝ සීල් රැක්කේ නැහැ. ගෙදර ඔක්කොම සීල් රකින්නේ නැහැ. සම්පි අපේ සමිතිය ඔක්කොම සීල් රකින්නේ නැහැ කියලා කනගාටු වෙන්නේ නැතුව තමයි මේ ගත්ත සීලය සාක්ෂාත් වෙන විදියට නිතරම සතුටින් ඉන්නවනම් බුදුජානසේ සඳහන් කළ තිනවා සිල් රකින්න බ්‍රහ්ම සමාජයකට ගියත්, දේව සමාජයකට ගියත්, සංඝ සමාජයකට ගියත්, රාජ සභාවට ගියත්, උගතුම් පිරිසක් අතර ගියත්, සිල්ලුතු අනිපිරිස ගියත් වික්තව ප්‍රතිබල වේනවායි කියන. පපු ඉස්සරහට දාන කිසි තැනක බය වෙන්න දෙන්නේ නැහැ නිසා අන්න පුළුවන් නම් දරුවන්ට ඕනෝක උගන්නන්න. යන ඕන තැනක කිසිම තැනක පය පැකිලෙන්න දෙයක් නැහැ උගුරකට වේලන්න දෙයක් නැහැ. එයා සීලේ තියෙනවා. ඒක නැති වුණාට පස්සේ උට ඔටුනු බැලන්දුවත් මොන જાති කෙරුවක්වත් නිකම්ම නිකන් තිරසන් තත්ත්වයට වැටෙනවා. ඒ නිසා උඟ දෙනෙක් හිතන්නේ මේ විමුක්ති ඥාන දර්ශනේ තමයි හොඳ කියලා. එදාට බණේ කියනකොට මාත් කියාවේ කොහොඳයි කියලා. දැන් මං කියන්නේ ජීවිතේ පළවෙනිම පෙරලිය තමයි සංසාර ගමනේ මේ සීලඛණ්ඩය කියන එක. නැත්නම් සීලය සමාදන් වෙන එක. ඒක සාක්ෂාත් කරන්නේ කියලා කියන්න පුළුවන්. එළඹ වාසය කරනවා කියලා මේකට කියනවා. අපි උපසම්පදා කියලා වචනේ පාවිලා තියෙන්නේ ඒ යම් සීලයකට එළඹ වාසය කරනවා. එළඹ වාසය කරනවා කියලා කියන්නේ ඒක සතුටක් කරගෙන ජීවත් වෙනවා. අනෙක් සත් මිනිස්සු ආවට ගියාට සතුන් මරනවා. විවිධ කරුණු දීලා ආවට ගියාට හොරකම් කරනවා. ආවට ගියාට කාමීත්‍යාචාරය කරනවා. චාරයක් නැතුව බොරු කේලම් හිස්සචන පරිසචන කතා කරනවා. මත් වෙලා මදේටපත් වෙලා ගත කරනවා. මම ඒ සතුන් මරන්නේ හොරකම් කරන්නේ මේ පින් කරලා ලැබුව අද්දකින් ආයෙ ඊට පස්සේ හොරකම් කරන්නේ කාමීත්‍යචාරය කරන්නේ මේ කටෙන් අනවශ්‍ය වචන කතා කරන්නේ එහෙම නැත්තම් මදේට පමාදයට හේතු වෙන දෙයක් කරන්නේ නැහැ කියලා ගත්තොත් ඒ සීලයට ඒක අපි කියන උපසම්පේ උපේ උපේති සම්පාදේති එළඹ වාසය කරන. ඉහළ මේක තමයි භික්ෂුන් වහන්සේලාගේ තියෙන ප්‍රාතිමෝක්ෂ සංවරය. ඉතින් ඒ ප්‍රාතිමෝක්ෂය කියලා කිව්වහම දෙවියෙකුටවත් හිතන්න බෑ. බ්‍රහ්මයෙකුටවත් හිතන්න බෑ. ඒ තරම් ගැඹුරක් තියෙනවා. ඒ ප්‍රාතිමෝක්ෂය තියෙන්නේ පංචිල් විතරයි. වෙන මොකක්වත් නැහැ. ඒක අර එක එකක් ආව වෙන් කර කර උද්දේශ නිर्देश පරිනිर्देश වශයෙන් පෙන්නුවාට මූලිකම සැකෙල්ල තියෙන්නේ ওই පංචිල් පද පහ තමයි. ඉතින් ඒක නිසා ඒක ගැන ආඩම්බරෙන් ඒ ගැන සතුටින් ආඩම්බරය කියලා කියන්නේ කෙලෙස් ආඩම්බරයක් නෙවෙයි. මේ ඇති අපිට මේ ලැබිච්ච මනුස්සාත්ම භාවය අපි විහිං ශිල්පද රකින්නවා කියලා කිව්වොත් ඒ සාක්ෂාත් කරන්නේ ලැබෙන ආනිසංසය තමයි ඒක නා ප්‍රමෝදයකටපත් වෙනවා. ප්‍රීතියකටපත් වෙනවා. ඊට පස්සේ සීලය සති සම්පජඤ්ඤයට ආලම්බණයක් කරගන්න. මේ ඉඳගෙන ඉන්න පැයේ මයි ළඟ සිල් රැකෙනවා. මේ මොනක්වත් ඕනේ නැහැ. ඒක සමාදන් වෙලා ඉන්නවා නම් ඒ පැයේම කිරි බොනවා වගේ හිතට ආහාර ලැබෙනවා. පෝෂණය ලැබෙනවා. නමුත් ඒක සමාදන් වෙන්න දන්නේ නැත්නම් මේ සීලය සමාදන් වෙන්න දන්නේ නැත්නම් සමාධියක් හම්බ වෙන්නේ නැත. සමාධියක් හම්බෙන්න අත්‍යවශ්‍යම දේ තමයි Taman රකින්න සීලය පිළිබඳව ආඩම්බරයක් Taman ළඟ තියෙන්න ඕන. ආඩම්බර කියන්නේ කෙලෙස් ආඩම්බරයක් නෙවෙයි. මේ තියෙනවට සිල්පද අරගෙන ඔළුවේ දාගන්න එක නෙවෙයි. තමයි මේ යෝ නජානාති ගෝගණං සෝ නරක්ඛන්ති සී ගමං කියලා තියෙනවා හරක් ගන්න දන්නේ නැති එක කවදාවත් හරප්පට්ටියක් රකින්න බෑ ඒ නිසා තමයි රකින්න සීලය මොකද්ද කියලා දන්නේ නැත්නම් මේ මිනිස්සයා ඒ කියන්නේ ඒක නිකන් බූරුවෙක පිටේ අකුරු බැඳා වගේ ඒව යට තේරුමක් ඉන්නේ නැහැ නිසා තමයි ප්‍රමාදංග රකින්න සීලය හොඳට විස්තර වශයෙන් දැනගන්න සීමාවල් දැනගන්න ඒ දැනගෙන ඒකට එළඹ වාසය කරනවා නම් ඒ ඒ දාන සීල දෙක තමයි ස්වර්ග ගමනක් කියලා කියන්නේ. දිවි ලෝක යන පාර. මේ දේ කරන්න බැරි මොකද? කාමයට තියෙන ආසාව නිසා. අපිට මේ දානයක් දීගෙන සීලයක් රැකගෙන මේ ලේසි ගමනක් තියෙනවා. අඩු ගන්න නිවන් දැක්කේ නැත්නම් දිවි ලෝක ගමන කියලා ස්වර්ග ගමන කියලා. ඒකට තියෙන ප්‍රධානම බාධාව තමයි කාමානං ආදීනවං ඕකාර සංකිලයි. නානා රුදු වේසම වාගෙන ඇවිල්ලා අපි කාමයට වටවුවට පස්සේ අපිට নিকමට හිතෙනවා දන් දෙනවට වැඩිය හොඳයි හොරකම් කරන එක කියලා. අපිට හිතෙනවා දිවි ලෝකේ ගිහිලා සැප විඳිනවට වැඩිය හොඳයි මිත්‍යා කාමීත්‍යාචාරය හොඳයි කියලා. එහෙම නැත්නම් හිතෙනවා අබේ දිනවට වැඩිය හොඳයි සතෙක් කපලා පීගුදු ටික ගන්න පුළුවන් නම්. එහෙම නැත්නම් මේ අණ්ඩ කට්ටක අරගෙන ඉවරලා තම්බලක් කන්න නැත්නම් සුප් එකක් හදාගෙන ඒ සැප හරි වටිනවයි කියලා හිතනවා. ඉතින් ඊට පස්සේ අර කිරි බිම්මල් නැටි පොඩි වෙලා යනවා වගේ පන්තිල් පද පහ කොහෙන් කොහෙන් කඩලා යනවද දන්නේ. ඊට පස්සේ ඉතින් අයියෙන් කෑ ගහලා පිංකම් කරනවා. ලවුඩ් ස්පීකර් බැඳගෙන පිංකම් කරනවා. පිංකම් කරාට ලක්ෂයක් කටයුතු කරත් එක සතෙක් මරපු ගමන් අර ඔක්කොම ඉවරයි. ඕක එහෙම මතු වුණොත් එහෙම අවසාන වෙලාවේ මරණ මොහොතේදී ඒක අපාගාමි ඒක නැත්තම් ඒකට කියනවා මේ කුස අකුසලයක් වෙනවා කර්මපතයක් වෙනවා. ඒ මහා හයිවේ එකක් ඇදුවා වගේ. ඔය පහුගිය දවස්වල ආදෝ මාර්ථට වෙන හයිවේ එක වගේ. ඒකට වැටුනොත් අනිවාර්යයෙන්ම අපායට කියලා බොහොම ඉක්මනට ඩොක් කාලා වැටෙනවා. ඒකට කර්මපතයක් කියලා කියන නිසා කොච්චර කොච්චර බින්ගම් කරත් එක සතෙක් මරලා ඒක මතක් වුණොත් මරණ වේලාවේදී එක හොරකමක් කරලා ඒක මතක් වුණොත් එක කාමීච්ඡාචාරයක් කරලා බොරුවක් කියලාමක් කිස්සචනයක් කියලා මතු වුණොත් කිරි කලෙයි ගොම කඳුලයි. ඉතින් එහෙම නැතුව ඒ වගේ වෙලාවක අපිට භාවනා කරන අය වශයෙන් නෙවෙයි අනික් අත්තම් වශයෙන් මරණ මොහොතදී කොයි එක එයිද කියලා හිතන්න බෑනේ අද්දක වහත්තා මොනවද හිතෙන්නේ කියලා බලන්න. අපිට ආනපාන දෙන්නේ. නෑ හිත අතීතෙට දුවනවා අනාගතෙට දුවනවා අරයට දුවනවා මෙහාට දුවනවා ඕක තමයි මරණ මොහොතේදී වෙන්නේ. දැන් මේ සිල් අරගෙන ඒකටම අප වෙලා ඒකටම කැප වෙලා පුළුවන් නම් කරපන් ආනාපානෙ පුළුවන් නම් කරපන් සක්මන කියලා කමටහනකුත් හිතේ තියාන ඉඳද්දී අපේ හිත ওই විදිහට නන්නත්තර වෙනව නම් මරණ මොහොතේදී හදිසියක් වෙලා හුස්ම ටික ගන්න බැරුව සේම ටික හිර වෙලා අතපය කොර වෙලා වැටලා ඉන්න වෙලාවේ මොනවා ඔලුවට එයිද කියලා කියන්න බෑ. කාටවත් සාතිකයක් දෙන්න බෑ. ඒ වෙන වික්ෂිප්ත භාවයට අපි කියනවා හිත සමාධිගත වෙලා නැහැ. ඒ වෙනතන හිත සමතේකටපත් වෙලා නැහැ. හිත තියෙන්නේ නිතරම දෙකට කපපු පණුවෙක් වගේ. හිත තියෙන්නේ නිතරම කොට දාපු මාළුවෙක් වගේ. සර්වඥයන් සඳහා කරලා තියෙනවා පිස්සුවෙන්ච වඳුරෙක් වගේ කියලා. දැනින් තැන්න දැනින් තැන්න පැන පැන පැන පැන පැන පැන යනවා. වඳුර අත්තට පනින්නේ අත්ත දිහා බල්ලා නෙවෙයි. ගැසිච්ච ගාම් පැන්න බයින්කොට අල්ලගත්තා ඒකෙන් පැන තව එකකට ඌටත් මතක නැහැ කොහෙන් කොහෙන් ආවද කියලා ඒ වගේ තමයි සීලයක යම් ප්‍රමාණයකට හිත පట్టල කරගෙන සංවරිත්වා සංවරිත්වා සමාදානේ පඤ්ඤා සමාධි භාවනාමේ ඥානං කියලා ලියලා තිනවා. අර සීලෙන් සංවර වෙලා හිත සමාදම් කරවන්න ඕනේ නැත්නම් හිත සමතේකටපත් කරන්න ඕනේ. හිත කියන එක කවදාක සමතේකටපත් වෙන්නේ අතෘප්ති කර දෙයක්. කාම දාසයි අතෘප්ති කරයි ඌණයි. මොකද්ද හිගයක් තියෙනවා. මරණ වෙලාවෙත් හිගයක් තියෙනවා. ගෑනු කෙනෙකුණත් හිගයක් තියෙනවා. පිරිමි කෙනෙකුණත් හිගයක් තියෙනවා. රජ වුණත් හිගයක් තියෙනවා. මොන නිලේ හම්බුණත් ඌනෝ අතිත්තෝ කාමදාසෝ. ඉතින් ඒ තියෙන තාක්කල් සමතේකටපත් වෙන්නේ මත ඒක නිසා එයා බලන්නේ ඌණ භාවයේ නැති කරගත්තොත් සමතේකටපත් වෙයි කියලා හැමදාම ඒක අඩු කරගන්න නටන නටන ලුණු වතුර බොනවා වගේ බොන්න බොන්න බොන්න පිපාසෙ. එහෙම නැත්නම් කුෂ්ඨ රෝගියක් තියෙන මිනිස්සෙක් ඒ කුෂ්ඨේ කසනවා වගේ කසන්න කසන්න සැප වුණාට හොදි ගහිනවා. ඒක නිසා මේ හිතක ස්වභාවය තමයි ඌණ භාවය. ඒ ඌණ භාවයට සතිය පිහිටුවා නම් අන්නකොට මට මේක තිබුණා හොඳයි කියලා හිතෙනවා දැන් දනවා හිතේ තියෙන කෙලෙෂය ඔච්චරයි ඒක දෙන්න එපා ඒක උපේලා දෙන්න උනන්දු වෙන්න එපා ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්නවා මගේ හිත දැන් තියෙන්නේ මේකේ මගේ හිත දැන් තියෙන්නේ කම්මැලිකමේ මගේ හිත දැන් තියෙන්නේ නිදිමතේ නැත්නම් මගේ හිත දැන් තියෙන්නේ කකුල පොඩ්ඩක් ඈත් කරන්න හොඳ නැහැ හොඳයි කියලා මගේ හිත දැන් තියෙන්නේ මේ සද්ද නතර වෙනවා හොඳයි කියලා අනේ මගේ දැන් හිත තියෙන්නේ මේ ආනපාන ලැබෙනවා හොඳයි කියලා මොනවා හරි හික භාවයක ඌන භාවයක අතෘප්තිකර භාවයක තියෙනවා. ඒ අතෘප්තිකර භාවය තමයි අපි කාලකන්නිකම කියලා සලකන්නේ. නැත්තම් මුස්පේන්තුවට දාන්නේ. නොද්දකින් කියලා කියන්නේ. මේක අරමුණු කරන්න පුළුවන්. මෙන්න මෙතනයි මගේ හිතේ දැන් අඩුව තියෙන්නේ. මෙන්න මෙතන ඌන භාවය. මෙන්න මෙතන තමයි හිත සමාහිත වෙච්ච නැති තැන. අන්නේ සමාහිත වෙච්ච නැති තැන දැනීම, දැන ගැනීම සදාචාරවාදීය හිතනවා පවක් කියලා. බුදු ආමඳුරෝ ශ්‍රී මුඛේ විවෘත කරලා කියනවා උඹ උඹේ අඩුපාඩු දන්නවනම් ඒක තමයි වෙ පඬිතකම කියන්නේ. ඒ වගේ අභියෝගයක් භවනා නොකරන කෙනෙකුට කවදාකවත් ජීවිතේ හිතන්නවත් බෑ. මොකද බුදුරජාණන් අපිට ක්‍රමසාවිදි සකස් කළා දීලා තියෙනවා. හොඳට වාඩිලා බලන්න මොනවත් නොකර හිතට එන අර කැත්තම් හොඳයි මේක නැත්තම් හොඳයි කියලා එන මේ ඌණ භාවයේ අතෘප්තිකර භාවය දන්නවනම් නිකන් වචනෙට කියත හැකි එයා තමන්ගේ හිත නෙවෙයි එයා මානව හිතම දන්නේ. මිනිස්යාගේ හිත කියන්නේ මෙහෙම එකක්. කිසිම කෙනෙක් සමතේකටපත් වෙලා නැහැ හිතේ. ඒක හරියට මහ මොදේ මේ රැළ වගේ මොහොතේ අපිට කාදාකත් බලාපොරොත්තු වෙන්න බෑනේ. රැළ නතර වෙයි කියලා. ටිකක් අඩුයි සාන්තිකර සාගරේ. ඒක තමයි සාන්තිකර සාගරේ කියන්නේ. ඒ ටිකක් අඩුයි ඒතර. නැත්නම් කද්දාකවත් නතර වෙන්නේ. ඉතින් අපි හිතුවොත් මේ මොහොත රැළ නතර වෙන්න ඕනේ කියලා ඉතින් ඒකට මොහොත කියන්න බෑ. ඒ නිසා හිතක් ඒ වගේ ප්‍රයෝගයකින් තොරව සමතේකටපත් වුණා නම් ඒක හිතක් වෙන්න බෑ. ඒ නිසා අපිට තියෙන මානවයාගේ හිත කය වශයෙන් අපි වෙන් වුණාට ඉතින් මේ හිතේ එන දේ පරිේශණය සඳහා යොදා ගන්නවා මිස මේ මගේ හිත නරක දේවල් හිතනවා මගේ හිත නිජමත වෙනවා මගේ හිත කම්මැලි වෙනවායි කියලා මේ හිතේ තියෙන දේවල් මගේ කරගත්තොත් උන්දට ගැලවුමක් නැහැ. ඒක ධර්මතාවයක් වශයෙන් බලන්න බෑ. යා ඒකෙන් මේ අකුසල හිත මගේ මම මගේ ආත්මේ කරගන්න. හිත පිට යන එක මම මගේ ආත්මේ මම මම යා කරගන්න. ඉතින් හැම වෙලාවෙම පිට යන වාරය පාස දුක් වෙනවා. ඒ මොකද මේ සමාදාහණය කියන එක දන්නේ. එහෙම නැත්නම් හිත සමතේකටපත් කිරීම කියන එක දන්නේ. සමාධිය කියන එක දන්නේ. ඒකාග්‍ර භාවය කියන එක දන්නේ. ඒකෝදි භාවය කියන එක දන්නේ. ඒ නිසා වෙන වෙන හැම පුංචි දෙයකින්ම උදේ ඉඳලා හැන්ද වෙනකන් පීරිගගා වෙහෙසටපත් වෙවි ඉන්නවා. ඉතින් ਸਰවචනාසේ උපමාවට කියනවා උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, හැන්දෑවට කසපාර 300 දෙන්න නියම කරපු රාජපරාධකාරයෙක් වගේ මේ හිත හැම වෙලාවෙම අර අසන්තුප්තිකර తත්වේ නිසා ඌණ භාවයේ නිසා නිතරම සමතේකටපත් නොවි එහෙම නැත්තම් කියනවනම් සමාධියකටපත් නොවි ඒකෝදි භාවයටපත් නොවි ගත කරලා කෙල්ල කෝටි ගණන් අවුරුදු ඉඳලා තියෙනවා. තීසං ආත්ම ගැන කතා කරන්න ගිහලා වැඩන්නේ අපි ඒක දන්නේවත් නැහැ. මේ මනුස්ස භාවයේ තියෙන මේ අතෘප්තිකර භව තේරුම් අර ගැනීම සඳහා සීල ශික්ෂා පමණක් මදි. එහෙම නැත්නම් සංවරය විතරක් මදි. නැත්නම් සීල සංවරය විතරක් මදි. ඊට පස්සේ සමාදාහනේ පඤ්ඤා කියලා සිල්පද රකින්න අපිට යම් යම් කල්යාණ මිත්‍ර හේතු වෙනවා යම් යම් ධර්ම කොටාස හේතු වෙනවා යම් යම් පෙරකලපින් හේතු වෙනවා යම් යම් පින්වන්ත පරිසර හේතු වෙනවා ඒ කට්ටලේ බෑ මේ සමාධි ශික්ෂාවට යනවා. ඒකට වෙනම වෙනම උපදේශ පන්ති ටිකක් තියෙනවා. වෙනම පරිසර සාධක තියෙනවා. වෙනමම යෙදවුමක් තියෙනවා. ඒ නිසා ඒ යෙදවුමට යන්න සුදුසුකම් ලැබලා දෙන එක තමයි සීල ශික්ෂා. ඒ නිසා සීල ශික්ෂාව තියෙන්නේ කෙලින්ම සමාධි ශික්ෂාට පනිනව වෙනුවට ඒකට පැනලා සීල ශික්ෂාට පැනලා එතනින් සමාධි ශික්ෂාවට නගිනවා පඩිපෙලක් නගිනකොට පළවෙනි පඩියට පැනනට පස්සේ නැග්ගට පස්සේ ඊගා පඩිය අපිට කලහක්ක් බවටපත් වෙනවා. ඒකට ගියාට පස්සේ ඊගා පඩිය කලහක්ක් බවටපත් වෙනවා. අපිට පඩි තුන එක සැරේ යන්න බෑ. ආන්නේ වගේ සංවරිත්වා සමාදානේ පඤ්ඤා භාවනාමේ සමාධි භාවනාමේ ඥානං කියලා මේ සමාධි භාවනාව සඳහා ඒ තියෙන ප්‍රඥා කොටසට අපි සමාධි ශික්ෂා කියලා කියනවා. සමාධි ශාසනය කියලා කියනවා. සමාධි ඛණ්ඩ කියලා කියනවා. ඒ සමාධි ස්කන්ධය සීල ස්කන්ධය අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉහළ මට්ටමට ගියාට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් නොකලිසු කාරණා තුනක් වෙනවා. වචනේ පරිසං කරගන්න, කරන ක්‍රියා පරිසං කරගන්න, ජීවන රටාව යහපත් ජීවන රටාවක් කරගන්න. ඊට පස්සේ තමයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එතෙන්ට තමයි මේ සීලඛණ්ඩය කියලා කියන්නේ. සීල ශාසනය කියලා කියන්නේ. එහෙම නැත්නම් සීල අංග කියලා කියන්නේ. ඒ නිසා අද භාවනා ලෝකය කියලා කියන්නේ ඔන්න ඔය තුනට තමයි. ওই තුන කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තාම සීල ශික්ෂාව ඒ සීල ශික්ෂාවේ සමාවෙන්න සමාධි ශික්ෂාව මේ සමාධි ශික්ෂාට තමයි පොදු යද භාවනා ලෝකය කියලා කියන්නේ. ඉතින් ඒක පිළිබඳව තියෙන වර්ධව වටහා ගැනීම කොච්චරද කියලා කියන්න පුළුවන් භාවනා જાති කොච්චරක් තියෙනවද කියලා. নানা ප්‍රකාරයි. Hindu ආගමේ එකක් තියෙනවා. කතෝලික ආගමේ එකක් තියෙනවා. ශීඛ ආගමේ තව එකක් තියෙනවා. මුස්ලිම් ආගමේ තව එකක් තියෙනවා. බුද්ධ ආගමේ සමත කියලා එකක් තියෙනවා. විපස්සනා කියලා එකක් තියෙනවා. විවිධාකාර ක්‍රම වලට බෙදිලා යනවා. ඒ නිසා ආධුනිකයා සම්පූර්ණ මේ අවුලකටපත් කරනවා මේ භාවනා විශේෂදී. ඉතින් ඒක නිසා එතනදී ඒ කියන්නේ අපි යම් විදිහකට සීලස්කන්ධයට පස්සේ සමාධිස්කන්ධයට යනවනම් අපිට පේනවා සීලස්කන්ධයේ අංග සම්පූර්ණ වෙලා ඉහළට යන්න හදන සමාධිස්කන්ධය ලබන්න හදන පිරිසෙන් 100ට කීයක්ද සමාධියෙන් සමතේකටපත් වෙන්නේ එහෙම නැත්නම් සතුටටපත් වෙන්නේ එහෙම නැත්නම් නීවරණ ටික යටපත් කරන්නේ වීතික්‍රම කෙලෙස් යටපත් කරපේකනා මේ පරිඋත්ථාන කෙරේ සම කොච්චරද යන්නේ කියලා ගත්තොත් ඉතා පුංචි පිරිසක් තමයි. ඒක හරියට කියනවා නම් මනෝ සත්‍යයන් අතර ලෝකයේ මිනිසෙක් වෙන එක කොච්චර දුර්ලභද මේ වර්ග ඝනාගලක් පස් ගත්තොත් ඒකේ ඉන්න කොකුවණු ප්‍රමාණය ලෝකේ ජනගහණයට සමානයි. එක ඝනාගලක පස් ටිකේ කොකුපණුව එච්චර ඉන්නේ. ඒකට හිතාගන්න පොළොව වටේ තියෙන සම්පූර්ණ ඝනාගල් ප්‍රමාණය කොච්චරක් වටපණුවේ කොකවණුවේ විතරක් ඉන්නවාද කියලා. එහෙව් සත්තු අතර තමයි අපි බොහෝම අමාරුවේ මනුස්සයකත් මනුස්සත්ව ප්‍රතිලාභය ලබන්නේ. ඒකත් අහම්බෙකින් නෙවෙයි. අන්තිම මේ වගේ අංග පුලාවක් සහිතව කොර වෙන්නේ නැතුව විකලාංග වෙන්නේ නැතුව මනුස්සත්ව ප්‍රතිලාභය ලැබෙන බව මොකද්ද කියලා දකින්න ඕනේ නම් පිස්සු ආට්ටුවට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඉස්පිරිතාලේ. එහෙම නැත්නම් විකලාංග ආට්ටුවකට ගිහිල්ලා බලන්න මොන්න තරම් පෞල් පිටින් දුක් විඳිනවද කියලා. අපිට මේ හම්බෙච්ච මේ manussත්ත්ව ප්‍රතිලාභේ මේ වගේ අඟපතන් උනාට පස්සේ සිල්පද කඩන පිරිස සහ සිල්පද රකින්න පිරිස අනුපාතය ගන්න. අඟපතක සම්පූර්ණ වෙච්ච ගමන් අපි කාමයටම තමයි යොදවන්නේ. හොඳට උස මහත ලස්සන තියෙන එකන කාම ආදර්ශ බවටපත් වෙලා තියෙනවා. මොඩල්ස් එනවා. හරිද පොඩ්ඩක් උසගෙන පාරයින් හිටගත්තාම ඕන තරම් සල්ලි හම්බ කරතයි. ඒක තමයි අද තියෙන අද තියෙන දියුණුම සමාජයේ ඔච්චර තමයි තියෙන විලිලැජ්ජාව කියන එකක් ඇත්තෙම නැහැ. අංගපතක සම්පූර්ණ නැති අයට ඉච්චර කාමේ කරන්න බෑ. මම හිතන්නේ මේ කට්ටිය තමයි භාවනා කරන්න ඉන්නේ කියලා. එහෙම නැත්නම් පෙන් කෙල්ල ඉවර වුණාට පස්සේ. ඉතින් අම්මෝ දැන් නිවන් දකින්න ආසාව එතකොට. අන්න පුළුවන් නම් ජීවිතේ පටම යාමේ කලු කෙස්ටිපියේදී භද්‍ර යවුණේදී සිල් රකින්නයි කියලා හිතන්න කවුරු හරි මොන තරම් ආශ්චර්යයක්ද බුදුරජාණන්සේගේ මොන තරම් පුරුෂ ධම්ම සාර්ථි ගුණයක්ද එහෙම සිල් රකින්න කෙනෙක්ගෙන් භාවනාවට පෙළඹෙන්නේ කීයට කියලා කියලා හිතන්න ප්‍රධාන වශයෙන්ම අද බුද්ධ ආගමේ තියෙන එක තමයි භාවනා කරන පිස්සෝ නැත්නම් භාවනා කරන පිස්සු හැදෙනවා එහෙම නැත්නම් ඉස්සලම අපායට යන්නේ භාවනා කරන යෝන් කියලා තමයි සිංහල බෞද්ධයාගේ කියවෙන්නේ මේක ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ ලියලා තියෙන ඔය සමත විදර්ශනා භාවනා මාර්ගය වගේ පොතක මේ භාවනා කරන මනුස්සයාට සමාජයේ හම්බෙන නම්බුනාමේ තමයි භාවනා පිස්සා භාවනා පිස්සා කියලා කියන්නේ. මගේ ජීවිතේ මට හොඳටම මතකයි ප්‍රසිද්ධියේ භාවනා කරන්න නැතුව නිකන් භාවනා ලෝකේ හැසිරුණා මං අවුරුදු 8ක් විතර. ඒ කාලෙදී පටබැඳිනම් හැටිවිච්ච හැටි. ඒ පටබැඳි නම් ගැන කියනකොට ලොකු සංසය කියනවා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා සාදු කියන මේ පුරුෂයාට සමාජය කෙලපිරිච්ච padikkamකට තරම්ව සලකන්නේ නැහැ කියලා. අදත් එහෙමයි. අදත් පරිවිලා හරි කියලා දුන්නොත් කියන්න උත්සාහ කළොත් ශීලයේ සමාදන් වෙන්නේ වෙන මොනවාකට නෙමෙයි ශීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංසා කියලා මේ සමාධියට තුරු දෙන්නේ මේක තියෙන්නේ කිව්වම උග දෙනෙක් දාන සීල සමිතිය ඇති කර ගන්නවා මිසක්කා ශීලයේ සමාධියට යන සමාරකම් බොහොම අඩුයි. තිබුණත් ඒක මේ part time job එකට තමයි කරන්නේ full time දාලා කරන්න යන්නේ නැහැ. මොකද নানা ආකාර නීති දා ගන්න. ඒ මොකද ආදර්ශ නැහැ. පාරවල් ගොඩක් තියෙනවා පටලවා ගන්නවා. පටලවා ගත්තට පස්සේ බුදුන් නොවදාලා ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා. එතකොට ආධුනිකයා වන්මත් වෙනවා. නියම පාර ගිය කෙනෙක්ගේ පොඩ්ඩක් අහලා බලන්න. ඒ මනුස්සයත් වැරදි කීයක් කරලා දොතෙන් ඇවිල්ලා තියෙන කියලා. කිසිම කෙනෙක් මගේ ජීවිතේ මම දැකලා නැහැ. හරියට නියම කල්යාණ මිත්‍යා, නියම ධර්මයේ, නියම කමඨාන, නියම භාවනා මධ්‍යස්ථානයේ පළවෙනි සැරේටම ගිය කෙනෙක් ඇත්තෙම නැහැ. සරුවචන්නාංශිත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරානේ. ආලාර කාණ මුද්දකරාම පුත්‍ර උච්චර පාරමිතා පුරලත් ඒ දුෂ්කරවත කරනකොට අපි ගැන කුමන කතාවක්. ඒක නිසා කොයි වෙලාවක හෝ සමා සති සීලක ඉඳලා අපි හොයලා හොයලා හොයලා වල බොරු වල වල වැටි වැටි කටුකෝල් අත රිංග රිංග අන්ධකාරේ කූඩැල්ල කකා සර්පය ඇස්සේ වනමුර්ගියෝ මැද කියලා කොයි වෙලාවක හරි අපට හිතේ සමතයක් කියන එක ලැබුණා නම් ඒ මනුස්සයා ඒක සාදු කියන දන්නවා නම් ඒකට සාක්ෂාත් කරන්නේ කියලා කියනවා හොඳට විග්‍රහ කරලා බැලුවොත් මේ ත්‍රිපිටකයේ තියෙන කරුණු අපි හුඟ වෙලාවකට ඉන්නේ සමතේ නමුත් අපි දන්නේ නැහැ. අපි ඒක පාළුවට සලකනවා. අපි ඒ කම්මැලිකමට සලකනවා. අපිට කොන් වුණා වගේ තේරෙනවා. නීරස වුණා වගේ තේරෙනවා. එහෙම නැත්නම් ඒකාකාරී ගතියකට තියෙන නිසා අපි විවිධාකාර විනෝදාංශ යොදාගෙන අර සමතය සමාදන් විය යුතු සාක්ෂාත් කළ යුතු සමතය විවිධාකාර එක්ක ලාමක කුසල් කිරීම හරහා බාල වැඩ කිරීම හරහා අවුල් කරනවා මේ සමතය නැත්තම් මේ සමාධි ඛණ්ඩය සාක්ෂාත් කරගන්න දන්නේ ලැබිච්ච දේවත් අඳුරන්නේ නැහැ. ඒක බැලු බැල්මට මහා කාලකන්ණි තත්ත්වයක්. නමුත් ඒක කෙනෙක්ගේ දෝෂයක් නෙමෙයි. මොකද අපි සමතය කියලා බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්ද? ඒ නිසා මේ සමතේ ලැබෙනකොට නැත්තම් බුදුහාමුදුරෝ මේ විස්තර කරන්න හදන එක ලැබෙනකොට අපි ගොඩාක් වෙලාට කියනවා අනේ මට මින්හාට භාවනා කරන්න බෑ මගේ ඇඟ නලියන්න පටන් අර ගන්නවා එපා වෙනවා එක්ක නිින්දට වැටෙනවා එක්ක කම්මැලි එක්ක නීරසයි එක්ක දැකයි එක්ක බයයි එක්ක අනතුරුදායක තත්වයකට ගියා වගේ පේනවා. ඉතින් නැගිටලා කබලෙල්ලිපට වැටෙනවා වගේ නැගිටලා ගිහලා කාමෙට රූප බලණ්ඩයි සද්ධාණ්ඩයි ගන්ධ රස පහත බලණ්ඩ යා නැගිටලා යනවා. ඒ මොකද සමාදන් වෙන්න දන්නේ නැහැ. මේ සමාතයක ලක්ෂණේ මේකයි රතේ මේකයි පච්චුපට්ඨානේ මේකයි පදට්ඨානේ මේකයි කියලා පතු කාලීන ආචාර්යවරු පෙන්වලා දෙලා තියෙනවා උත්සාහ කරාට සමතිය සාක්ෂාත් වුණා කියලා කියන්නේ කොහොමද සමතිය සාක්ෂාත් වුණේ නැත්තේ මොකද්ද කියන එකෙන් සමතය නැති හිතට තමයි අපි බොහෝම ආදරේ කරන්නේ සමතයටපත් වෙනකොටම නීරසකමකට ඒකාකාරීකමකට යනවා ඉතින් එතකොට නැගිටලා යනවා කොච්චර කාලයක් යනවද සමත භාවනාවත් කරලා දැන් භාවනාවක් කරලා මෙන්න මේකයි සමතේ මූලික ලක්ෂණ කියලා තේරුම් අරගන්න. නැත්තම් සමාධිගත වෙච්ච හිතක එහෙම නැත්තම් සමතේකටපත් වෙච්ච හිතක ඒකෝදී භාවයටපත් වෙච්ච හිතක ඒකාග්‍ර භාවයටපත් වෙච්ච හිතක ලක්ෂණ මේකයි කියලා යෝගාවචරය යෝගාවචර තේරුම් ගන්නේ කර්ම ශක්තික ඔක්කොම ගෙවෙනකන් ඉඳලා තමයි. එත්තකම්ම කර්ම ගෙවෙනවා. මේක තේරුම් ගන්නකන් කවදාකවත් ලැබෙන දේ සමාදම් වෙන්නේ නැහැ. ඒකේ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. ඒ බුරුම ස්වාමීන් වහන්සේගේ තියෙනවා මෙන්න මෙහෙම මේ මේක සඳහා දෘෂ්ටි කෝණයක් යම් විදියකට යම් ගුරුරෙක් ඇසුරු කරමින් භාවනා කරන කෙනෙකුට ඒ මේක සමතේ කියලා තේරුම් ගන්න බැරි නම් ඒ ශිෂ්‍යයන්ගේ සියලු වැරදි වලට ගුරුවරයා බග කියන්න ඕනේ. ගුරුවරයාගේ දුර්ලකම් නිසා තමයි ශිෂ්‍යයාට බැරිලා තියෙන නිසා ගුරුවරයා දිවා රාත්‍රී මෙහෙත වෙන්න ඕනේ. උදව්වක් ඉල්ලගෙන ආපු මිනිස්සේ කිව්වොත් මට මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ ප්‍රශ්නේ මමයි වග කියන්න ඕනේ. යාට ඒක කොහොම හරි Tamange ඒ කායන යුතුයකමක් වශයෙන් සලකලා අම්මා දරුවන්ට කරන යුතුයකමට සලකලා මේක කියලා දෙන්න ඕනේ. මොකද අපි ජීවිතය හැදිලා තියෙන්නේ කාමයට. මුළු යන්ත්‍රෙ මුළු ශරීරෙම කාම යන්ත්‍රයක්. කර්ම ශක්තියක් ඇති කරන දෙයක්. මේකේ ධර්ම ශක්තියක් මතුකරනද යෝගාවචරය කියන සතාට තේරෙන්නේ නැහැ. එයාට පුළුවන් අදහන්න. එයාට පුළුවන් ගුරුවරයෙක් සරණ යන්න. සරණ ගියාට පස්සේ ගුරුවරයා වගේ කියන්න ඕනේ මේ මෙයාගේ තියෙන අඩුපාඩු සේරම මගේ. මම මේක හදන්න ඕනේ කියලා තමයි බුදුරජාණන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම්පුරනකොට මම කියන වචනයක් නොඅදහන කිසි කෙනෙක් නොවන විදිහට වචනය අද්දෙච්ච වචනය වෙන්න උන්වහන්සේ උත්සාහ කරා. පාරමිතා සියල්ල පිරුවා මම කිව්ව දෙයක් කවුරු සැක කරන්නේ නැති සැක කරා නම් ඒ මහබෝසතාණන් වහන්සේගේ දුර්ලකමක් නිසා. සරුවච්චන් වහන්සේගේ දුර්ලකමක් නිසා. ඒ නිසා උන්වහන්සේගේ ඉරියව් පැවැත්ම වචන හිතවිලි ඔක්කොම බලන්නේ දැන් උන්වහන්සේගේ ඉරියව් පවත්තල වැඩන්නේ දැන් බුදු වෙලා. පවත්තන්නේ මොකටද? මේ අනිකුත් විනීය ජනතාව මාදියා බලලා වටලවා ගන්න එපා. පටල ගත්තොත් ඒ ඇත්ත අසරණයි. දන්නේ සමතේ කියන්නේ මොකක්ද දන්නේ මම ඒකට ආදාසවත් වෙන්න ඕන කියලා පුදුමාකාර විදිහේ මේ ආදර්ශ චරිතයක් බුදු වුණාට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංග 13ම රැක්කා. ඔය හැම රහතන් වහන්සේලාම හැමදාම භවනා කරනවා. ඉතින් මේක මේ ගිහි කාලේ මට හරි ප්‍රශ්නයක්. මං හිතුවේ භාවනා කරලා රාත් වෙච්ච දවසේ පාටියක් දාලා ජොලිය පීනගෙන පියාඹලා යන්නේක් නේ තියෙන්නේ. දැන් ඉතින් වැඩ ඉවරනේ. අනේ ඇවිල්ලා බලනකොට ලොකු ස්වාමීන් වහන්සේ ඔක්කොටම වැඩි භාවනා කරනවා. මට හිතුවා මේක මහ දඟකේක දැම්මා වගේ දැන් භාවනා කෙරුවට ඉවර කරලා නැහනේ. ඉතින් මම ඒව තමයි දැන් මේ මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද මොකද කියලා. ඊට පස්සේ මම කිව්වා දැන් මේ මේ දැන් ඔබ වහන්සේලා වැඩ ඉවර කරගත්ත කට්ටිය කියලා අපි හිතන්නේ. දැන් ඔබ වහන්සේ බලන්න අත හොදපු ගමන් කෙලින්ම ධක්මන්ට යන්නේ. මට පිට බැලිලක් නැහැ. ඊට පස්සේ කිව්වා නම මේ ඉන්නකම් කරන දින පරදින එක නෙවෙයි වැඩි. අපි මරුණාට පස්සේ ඉතුරු වෙන ආදර්ශයක් කියලා එකක් තියෙනවානේ. ඒකටයි මේ ජීවත් වෙන්නේ. කොච්චර කිරුවත් ඉවරයක් නෑ. මොකද මේ ඒ විනය ජනතාවගේ තියෙන අසරණ తත්වේ දන්නේ නැතිකම මේ සමතේ නැතිකම නෙවෙයි. සමතේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. සමතේට ආපුවම කොහොමද මේක සමතේද විපස්සනාද මේක භාවනා ලැබුව එකක්ද මේක නිකන් අරක්කු බීලා ආපු මතයක්ද එහෙම නැත්නම් මේ වෙන මදමානයක්ද මේ සමාධියක්ද කියන එක මොන තාලෙමත් හොයන්න බෑ. මුගදෙනෙක් ඉතන පොත දැනගත්තා නම් හරියට අල්ලන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ කෙනාට ඒක කියන්න විශ්වසනීයත්වයක් දිනා ගන්න ඕන. තමන්ගේ ආදර්ශ චරිතයෙන් විශ්වසනීයත්වයක් දිනාගෙන ඒ කෙනාට කියන උඹට බැලූ බැලමට නම් මේ කතාවේ තීත තමයි දරුවා බීපං. බිවට පස්සේ මේකේ ගුණයක් තියෙනවා කියලා. නැත්නම් කටට අරගෙන පිටිපස්ස හැරලා විසිකලා දාන්න. එහෙමනේ අපි ඉතර කතායි බිවි අම්මලා කතායි දෙනකොට කතාටියේ කටේ තියන සූවන කියලා කියලා ගහලා පැවිල්ලල ඔක්කොක් කැලක් කාලා නිකන් ඒක තමයි අපි මෙතෙක් කල් කිව්වේ. ඒ මොකක්වත් නිසා නෙවෙයි. මේ සමාධි ස්කන්ධය කියන එක සාක්ෂාත් කරුවට නැත්තම් සාක්ෂාත් Taman දැනගෙන Taman මේ වෙලාවේ හිටියත් ඒක ඒක අඳුනන්නේ නැහැ. ඒ තරම්ම අපේ හිත ඡාටයි. ඒ තරම්ම අපේ හිත මායාකාරී. ඒ තරම්ම අපේ හිත වංචනික ධර්මවල තියෙන. අපි හිතානේ ඉන්නවා සමතේ කියන්නේ මේක කියලා. මෙලෝ කවුරක්වත් දැකම නැති එක. ඒක නිසා කොච්චරක් අවශ්‍ය වෙනවද කෙනෙකුට මේ සීලස්කන්ධය මේ සීලස්කන්ධය සමාධිස්කන්ධයට ගියාම මෙන්න මේ වෙනස කියලා මූල ධර්ම වශයෙන් පොඩි පෙන්වීමක් කරන්න පුළුවන්. ඒකට හරිය හැම කෙනාම ආසයි ඒක ඇත්ත. නමුත් මේ මූල ධර්ම කොච්චර තිබ්බත් මේ සිද්ධ වෙන්නේ ඒකද කියලා අස්පනා පිට සමතයක් ආපු වෙලාවක අස්පනා පිට සමාධියක් ආපු වෙලාවක අස්පනා පිට ඒකෝදි භාවයක් ආපුවාම අස්පනා පිට ඒකාග්‍ර භාවයක් ආවම අඩේ මේක නේද කියලා කවදාවත් තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා ඒකයි අපි මේ මෙච්චර මේ ලුණු අතර බොන කට්ටිය වගේ එතන මේ කෂ්ට කුෂ්ඨ රෝගයක් අහකහ ඉන්නවා වගේ ඔය එක තැනම ඉඳගෙන අපිට තේරෙන ඉදිරියක් යන්නේ එක තැනකට ඇග් ගහිනවා වගේ කියලා තියෙන්නේ අපි විහිං එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කියත අපිට සද්ධාාවක් නැහැ. සමාධිය ආවොත් මේක සද්ධාව දාන මේ සමාධි බව දන්නේ නැහැ. ඒකත් පහුරු ගන්න. අර ලියන්න තියෙන වලත් පහුරු ගන්න. බබාට නිදි ගියාට පස්සෙත් අම්මා කතා කරලා අහන බබාගෙන් මොකද බබා සද්ද නැති ඔයා දොයිද කියලා අහන. ඒතර කියන ඔයාට බැරිද නිදා ගන්නකොට මට කියලා නිදා ගන්න මට ඒකට පොලිටික් ගන්න යන්න පුළුවන් කියලා බබාගෙන් අහනවා නින්දාගෙන එනකොට නිදිද කියලා. ඊට හපන් අපේ භාවනාව. ඒක නිසා තමන්ගේ මේ ಗುಣ ටික වැඩෙනකොට මේ සමාජයකට අවශ්‍ය කරන්නේ මූල අඩුම කැඩුම සකස් වේකට එනකොට මේ මේ ප්‍රතිපදාවක දියුණුවක් මේ කෙලෙස් අඩුවීමක් මෙන්න මේවා තමයි ලකුණු කියන එක තේරුම් ගන්න මම බුරුමේ ඉන්නකොට කියව පොතක තියෙනවා අනාගාමි මට්ටමට යන්න ඕනේ කියලා. Taman අනාගාමි වුණාට පස්සේ තමයි සමාධිය පිළිබඳ පූර්ණත්වයකට එන්නේ. එතකම්ම කන බල්ලන් ගිහිල්ලා තියෙන්නේ මේ. එනකම්ම පොට්ට chance එකක් තමයි තියෙන්නේ. අපි ඔය කටමැස දෙඩෙව්වට හුඟක් වෙලාවට මේ සමාධිය ගැන කතා කරන්නේ සතිය ලකුණුත් එක්ක. සතිය ගැන කතා කරන්නේ සමාධි ලකුණුත් එක්ක. සමාධි ස්කන්ධය ගැන කතා කරනකොට ප්‍රඥා ස්කන්ධයත් එක්ක පටලවිලා. ප්‍රඥා ස්කන්ධය කතා කරනකොට සමාධි ස්කන්ධයත් එක්ක පටලවිලා. ඉතින් එතකොට මේකේ පිරිසුදුකමක් නැහැ. निराවුල්කමක් නැහැ. නැත්නම් ඔය කියන පිවිතුරුකමට එන්නේ ඒ පිවිතුරුකමේ තමයි රහස තියෙන්නේ. මේ උපදින කිසිම මිනිස්යන් වශයෙන් උපදින හැම කෙනෙකුටම උපරිම ධ්‍යාන தত্ত্ব ටික හේරම උප්පත්තියම ලැබිලා තියෙනවා. භවනා කරලා කියලා මොකක් පිටින් හම්බෙන්නේ නැහැ. අන්නේ ටික වෙන් කරලා අඳුර ගන්න එක තමයි අමාරු. උදාහරණයක් වශයෙන් කියනවා මේ මහමෝදේ මීටර් 16 16 16 ලොකු රත්තරන් කුට්ටියක් දිය වෙලා තියෙනවා. මහමුදේ වතුර කොච්චර තියෙනද ඔක්කොම වාෂ්පීකරණය කරලා රත්තරන් ටික විතරක් ගත්තොත් මීටර් 16 16 16 ඝණයක් රත්තරන් තියෙනවා. ඒවත් මේ වතුර ටිකක් ගත්තාම ඒකේ කොච්චර පොඩ්ඩද තියෙන්නේ. ඒක නිසා අපිට තේරෙන්නේ නැහැ මේ මුහුදු වතුරේ රත්තරන් තියෙනවා කියලා. නමුත් තියෙනවා. මේ පොළවේ දස බින්දුව බින්දුව පහට වැඩි රත්තරන් තියෙන විවර තමයි අපි ආකර කියලා කියන්නේ. හැම තැනම රත්තරන් තියෙනවා. කිසිම පතක් නැහැ රත්තරන් නැති. නමුත් ඒක අර සුද්ධ කරලා ගන්නකොට රත්තරන් වලට වැඩි ගණන් යන නිසා ඒක රත්තරන් කියන්නේ නැහැ. ඒ නිසා උප්පත්තිය ලැබුව හැම හිතක්ම බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති තස්ස අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාමි මහණිය හැම කෙනෙකුගේම හිත ප්‍රබහස්සරයි පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං මේක වැටලා තිබුණ තැනේ තියෙන මඩ කහට ටිකක් අල්ලලා තියෙන වට කට්ටේ මේක පෘතජ්ජනයා දන්නේ එයාට වෙන්නේ මඩ කට්ටේ විතරයි කහට ටික විතරයි ඒ නිසා මේ මිනිසයා කරන්නේ භාවනාව විශ්වාසයෙන් නෙවෙයි. දෙකට දෙතෑවල ඉතින් අයියෝ මෙච්චර මේ මඩ කට්ටයක් තියෙන නිසා කොහොම සුද්ධ කරන්නද කියලා. මත එයා දන්නේ මේ පුංචි මඩ කට්ට ඇතුලේ තියෙන රත්තරන් කියලා. නැත්තම් දඹ රත්තරන් කියලා. එහෙනම් ප්‍රභාසර හිතක් කියලා. ඒ නිසා එවැනි පසුබෑම් හිතක් ඇති නැත්තම් හැකි සංඥාව නැති කෙනාට සමාධි භාවනා කරුවට හරියන්නේ නැහැ මහණෙනි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොකද එයා දන්නේ මේ ඇතුලේ මගේ ඇතුලේ තියෙන මේ වටිනා manussකමක් කියලා. එයා හිතන්නේ අනේ මගේ මම උස නිසා මම කොට නිසා මම අර වැඩේ කරපු නිසා මේ වැඩේ කරපු නිසා අනේ මට නම් මේ කපට කවදාකවත් නිවන් දකින්න බෑ කියලා ඒක තමයි සාපේ කෙනෙක් নিকමට හරි හිතනවා නම් කවුරු හරි දීපු ලණුවක් වෙන්න පුළුවන් දෙන්නේ කවුරක් අන්නේ බෞද්ධෙක්මයි ඔය ලණුව දෙන්නේ වෙන කවුරුවත් දෙන්න දන්නේ නැහැ අනේ ඕගොල්ලන්ට භාවනා කරන්න බෑපා ඔයිට වැඩි ලේසි මේ කාලේ ධනක් පිනක් කරන ඉඳලා මෛත්‍රී බුදුහාමර එනකොට එකම ධර්ම මණ්ඩපයේ දේශන ලද සීසත් ධර්මය ඇසීමෙන් සාදු කියලා නන්දකිට ලැබෙවා කියන සාදු කියනවා මොකට සාදු කියනස් කියලා දන්නෙත් නැහැ. මේක සුද්ධ ප්‍රමාදෙනේ. සුද්ධ ප්‍රමාදෙනේ. මෙච්චර ලස්සනට අප්‍රමාද ධර්මයක් දේශනා කරන බුදුහාමරගේ ධර්මය ඊගාව පන්තියට දාලා අන්තිම බස් එකට දාලා අපි මේ කරන යන වැඩේ ප්‍රධානම සාපේ හම්බ වෙන්නේ මේ ධර්මද්වීප වෙන ලංකාවට තමයි මේ ලෝකයාට මේ බෝධිසත්ත්ව අදහස් දාලා වැඩේ අන්තිම බස් එකට දාපු එක. මම ඔය බුරුමේ ඉන්න වෙලාවේදී මයත් එක්ක හිටියා මේ ස්ටීවන්සන්. ආම්ස්ට්‍රෝං ද ස්ටීවන්සන් ද කවුද? එයා හොඳම හොඳ ෂෝක් මහත්තයා හොඳ ලස්සනයි සුද්දා ලස්සනයි හොඳයි දිගයි පල්ලයි. ඉතින් මම ඒකත් යාරිදයා ගිහිල්ලා මේ මේ හැදුවා ස්පිරිතාලයක් සංඝයාට සගයින් වල දාන දාන ප්‍රොජෙක්ට් කියලා. එහෙන් දොස්තරලා ගෙනියන ඇමරිකාවට ඇමරිකාවේ දොස්තරලා මෙහි එනවා ස්විච්චාවෙන් කරනවා. ඉතින් බණ්ඩි සුවංශිත් එක තමයි මේ වැඩ කරන හිටි මයිත් එක්කත් යාළුයි මයිලක තුන හුඟක් හොයන්න අමාරු පොතක් මම එයාට තෑගි දුන්නා ඊට පස්සේ කිව්වා මට ලංකාවට එන්න හිතෙනවා මම එන්නේ ඉතින් ප්‍රශ්න නැහැ ලංකාවත් බෞද්ධරට. නෑ මට මේ බුරුමේ හුඟාක් කට්ටිය විපස්සනා කරන්නේ ලංකාවේ ඉන්නවකව සෑහෙන්න බෝසතාන් වහන්සේලා. මොංගෝ කුටි සාකු 10ක් 15ක් ගේන පුරවන්න ඉන්නවා කිව්වා. මේකේ ඉන්න හරියක් ඔක්කොම බෝසතාන් වහන්සේලා ඉන්නේ. ඔක්කොමලා මේ දැන් නිවන් දකින්න බෑ පස්සේ නිවන් දකින්න පුළුවන් මේ කාලේ දසපාරමිතා පිළිච්ච කට්ටිය නෑ මේ කාලේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කට්ටිය නෑ කියලා පිස්සෙන ගහදනවා එයත් එක්ක අන්තිම බස කියන්නේ. අර මනුස්සයා අඩියක් දෙකට ගිහලා කිව්වා ඇයි එහෙම බෝසත් වහන්සේලා ගැන කතා කරන්නේ? මේ ඒක සුන්දර වස්තුවක් නේ අනුන්ගේ සැප පිණිස කඩගෙන මම කො මේ දකලා දකලා තිත්ත වෙලා තින්නේ මට මේ බෝසත්න් වහන්සේලා. ඉන්න හරියක් ඒකම තමයි. ඒකයි මම මේ ඥානාරාම ස්වාමීන් පිටිපස්සේ වැටි වැටි දුවන්නේ මෙන්න මේ වාගේ මේ කසද වෙච්ච. වගේ මේ කුණු වෙච්ච ලෝකෙක දජයක් වගේ මේ නිස්සරණනේ පටන් ගන්නකොට මේ ජීවිතයේදීම ඒක අද අපට තේරෙන්නේ නැහැ හිතන්නේ 1967 මේ ජීවිතේදීම කියනකොට ගල් ගැහුවේ නැති එක පුදුමයි ඒ කාලේ. ඒ මොකද සමාධියක් කියන එක කොහොමඩක්වත් ගන්න බෑ කියන එක තමයි තහවුරු කරන්න හදපු මතේ ඒ කාලේ. ඒ තියේදිත් මුන්නහන්සේලා ඒ අධ්‍යාස අරගෙන මේ වගේ ස්ථාන ඇති කරලා වෙන අපිට පණිවිඩය තියලා තිබ්බනේ. බුදු පණ්ඩිත ස්වාමීන්සේගෙත් මම ගියේ in this life itself කියන පොත බලලා මේ වචනෙට. මේ ඇවිල්ලා මම මේකේ ලොක්ක වෙලවලා මේකේ විවස්ථා බලනකොට in this life in this very life වෙනට in this it life itself කියලා මේ ජීවිතේ දෙන්නම කියන්නේ එකම තේමාව. මේ ජීවිතේදී මේකට අත්‍යවශ්‍ය සමාධිය. ඔත් කියනවා නම් කාට හරි දැන් ගන්න බෑ මේක පරණයි බුද්ධ ශාසනය පිළුණු වෙලා මතු බුද්ධ ශාසනය එන්න ඕනේ මේ සමාධිය කියන එක අරගෙන එන එකනට තමයි මෛත්‍රී බුදුහාමර කියන්නේ ගෞතම සරෝජනසගේ වැඩි පිළුණු වෙලා මේ ඔක්කොගෙම වෙන්නේ අර බබස්සර මිදන් චිත් බික්ක වේ චිත්තං කියලා මේ හැම කෙනෙකුගේම හිත භාවිත හිතක් ඇතුළත පිටලෙල්ල කට්ටද මඩ කට්ටේ තියෙනවා මජංග ඇවිලා තියෙනවා කසඩ ගෑවිලා තියෙනවා. ඒක පොඩ්ඩක් අයින් කරා නම් නැත්නම් සමාධි කරනකොට අපිට සමාධි භාවනා කරනකොට වරින් වර වරින් හරි ඒ தත්ත්වයට යන්න පුළුවන්. නමුත් අපි හිතන්නේ ඒක සදාකාලික එනකන් මම කාලකන්ණියෙක් මට තියෙන ඉතින් නිකටල්ලේ තියන අනිච්ච දුක්ඛ නැත්තම් කිකේ ඉන්න එක තමයි කියලා අපි හිතානේ. ඉතින් ඒක නිසා මේ සමාධි ස්කන්ධය කියලා වඩනකොට නැත්තම් සමාධිය සාක්ෂාත් කරනකොට ව්‍යාකරණ දාන භාෂා ශාස්ත්‍රය දාන්න උගතුන්ට කියලා දෙන්න පුළුවන්. මෙන්න මේක සීලයේ ලක්ෂණ. මෙන්න සමාධියේ ලක්ෂණ. මෙන්න මේ සීලයේ ලක්ෂණ ඉඳලා සමාධියේ ලක්ෂණට යනකොට උඹට වැටෙන්නේ කොහොමද? ඒ දේ නැතුව කවුරු හරි කිව්වට උඹට ප්‍රතිමත් ධානය තියෙනවා දෙවෙනි ධානය තියෙනවා කියලා ඒක නිකන් කිචි කවා ගැනීමක් තමම හං කිචි කවාගෙන. මෙන්න මේ කාරණා ටික මතු කරගන්න ගියොත් භාවනා කරනකොට තමන් වශයෙන් තමන් කොහොමද දන්නේ මගේ හිත සීල මට්ටමේ ඉඳලා සමාධි මට්ටමට යනවයි කියලා. ඉතින් එතන තියෙනවා හරියට අර ආධ්‍යාත්මික ජීවිතේ හාපුරාවට පළවෙනි හැතැම්ම කරන සීලය වෙනවා වගේ සීලයක ඉඳලා සමාධියට යනකොට අර ඉස්සෙල්ලාම පේනවා පූර්ව නිමිති වගේක් පූර්වංගම ලක්ෂණ වගේක් සමාධියේ ඊටික ඉතාමත්ම වැදගත්. ඒ ටිකෙන් තමයි ওই මහා ලොකු සමාධි ස්කන්ධයක් හැදෙන්නේ. මේ ටික හදන්න දන්නේ නැත්නම් කොතන හිටියත් මේ සමාධි ලකුණු ටික හදාගන්න බැරි නම් උන්දට මොන જાති දුන්නත් එයා කියන බෑ මේක නෑ අරක නෑ මේක නෑ නිසා මට බෑ කියලා පැත්තකට දානවා. ඒ නිසා ලොකු සාන්තේ ලියලා තියෙනවා තියෙන තැනින් පටන් ගන්න ධන තැනින් පටන් ගන්න. මේ තියෙන තැන මේ ධන තැන හොඳටම ඇති. ඒ නිසා ඉස්සල්ලාම පහළ වෙන හාපුරාවට පහළ වෙන මේ සමාධි ලක්ෂණ ටික තමයි අපේ ජීවිතයේ පෙර ගමන් කරුවා වෙන්නේ. අපේ ආධ්‍යාත්මය වෙන්නේ. අපේ පෞරුෂත්වය වෙන්නේ. අපේ අදිමොක්ඛය වෙන්නේ. පෙරදැක්ම වෙන්නේ. ඒ අතින් නම් අන්තිම දුර්වලයි සමාජය. හැම කෙනාම Tamanට වෛර කරගෙන ජීවත් හැම කෙනාම Taman හීනමානට දාලා ජීවත් වෙන්නේ. අර දේ තිබුණා නම් භාවනා කරන්න තිබුණා. අර දේ හම්බුනනම් ඇති කියාගෙන මේ නොලැබිච්ච දෙයක් අරගෙන තමයි දඟලන්නේ. ඒක මේ තාක්ෂණේ වැඩෙන්න වැඩෙන්න හැම වෙලද ප්‍රචාරයකින්ම කරන්නේ උඹලා පාවිච්චි කරන බාරල බඩුව මෙන්න හොඳ බඩුව කියන එක තමයි පෙන්නන්නේ. ඉතින් අපි හම්බ කරනවා දිවා රාත්‍රියේ උදේ සඳ උදේ අමුඩේ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතෝ කඹරට. කඹරන්නේ මොකද අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන එක ගන්න. උන්දර බඩට නෙවෙයි විලි වහ ගන්න නෙවෙයි. ඉන්න ගෙට නෙවෙයි. කවුරු හරි පෙන්නලා උඹ බාලබඩුව තියෙන්නේ මෙන්න හොඳ බඩුවක. ඉතින් අර මනුස්සයා කල්බඩු අරගෙන හරි ඒක දිහා පහින්දින හැටි බලනකොට පේනවා කොච්චරක් Tamanට නිග්‍රහ කරගන්නවද කොච්චරක් Tamanගේ තියෙන manussත්වයට නිග්‍රහ කරගන්නවද කියලා අන්න ඒක නැතුව තමා විතින් සමන් ආඩම්බර කරන ආභරණ සෙට් එකක් වගේ තමයි Tamanගේ හිතේම තියෙන මේ සමාධිය, සමන්ගේ හිතේම තියෙන මේ සමතය මූලික ලකුණු ටික දන්නවනම් ඉන් එහාට හදා ගන්නවා කියන එක එච්චර අමාරු නෑ. අපි දන්නවා පැලිච්ච පැලිච්ච ගලක පුංචි මුලක් බැස්සට පස්සේ ওই මුල අන්තිමට ගල පලනවා. නිකා මේ කේශ මූලයක් බහින්නේ. බෑලා ගිහලා ටික ටික ටික ටික පුරවල පස්සේ ගල පැලෙනවා. ඒ කුළු ගෙඩියකින් ගහලා කඩන්න බෑ. කුඤ්ඤ තිලවත් කඩන්න බෑ. ඒ නිසා අර මූල් බලවෙනි කේශ මූලයේ තමයි මේක වැදගත් වෙන්නේ. මෙන්න මේවා සමාධියේ ලකුණු. මේ ටික අපි ළඟ තියෙනවනම් මේ මගේ ලකුණක් නෙවෙයි. මේ පෙළ ගැස්මේ හැටි. ඒ ඒ හේතුඵල ධර්ම ටික තියෙනවා. හේතු තියෙනවා මේ ඵලයේ ලැබෙනවා. මට කරන්න පුළුවන් හැටිකුත් තියෙනවා. හැබැයි නොලැබෙන්නත් ඉඩ තියෙනවා. තියෙන මේ හේතු සම්පාදනය. ඒක සක්කච්ඡාකාරීව කරන්න ඕනේ, සප්පායකාරීව කරන්න ඕනේ, සාතච්ඡව කරන්න ඕනේ. සතතෙන් කරන්න. සද්ධාවෙන් කරන්න. ආදර කෞරයෙන් වෙන් සිට කරන්න. මේ ඒ ටිකම ඇති කියනවා. මොන දෙයක් හරි හැමදාම නිත්‍යානුකූල සතතේ සද්ධාවෙන් නෑ නෑ මේක මට දැන් තේරුණා ඒකට මේක ඇත්තටම ගමනක් මේකේ තියෙනවා සක්කච්ඡකාරීව මනාකොට ආදරෙන් ගෞරවයෙන් නැමී සිට කරනවා නම් ඒ ඒ ඒ කරන ක්‍රියාවලියට දෙයියෝ වඳිනවලු බ්‍රහ්මියොත් වඳිනවලු මේවාච බලන්න තාම දැකපු නැති પરමාර්ථයකට මේ වැඩ කරගෙන යනවා කියන ආන්නේම යනකොට ඒ මූලික භාවනා ජීවිතයක සීලයක් ආවට පස්සේ කොහොමද කෙනෙක් දැනගන්නේ මට මේ සමාධියේ මූලික ලක්ෂණ ටික එහෙම නැත්නම් සමතේ මූලික ලක්ෂණ ටික එහෙම නැත්නම් මේ ඒකාග්‍ර භාවයේ මූලික ලක්ෂණ ටික එහෙම නැත්නම් මේ කියන ඒකෝදි භාවයේ මූලික ලක්ෂණ ටික ඇත්ත නැත්ද කියලා ඒකට තමයි අපි මේ ප්‍රඥාව කියලාත් කියන්නේ මේ කවුරු මොනවා කිව්වත් දැකලා නෙමෙයි කතා කරන්නේ Taman තමයි Tamanට හම්බ වෙන දේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න. ඉතින් ඒ කරුණු පොත්වලට දැමීම අතින් බලනකොට මම දැක්කයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයෙන් අරගෙන ලකුණු පෙන්නලා දීලා තියෙන විශේෂම සමති විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ යම් කිසි කෙනෙක්ගේ හිතේ පරිපන්ත ධර්ම වෝදාන ධර්ම කියලා ප්‍රභාස්වර ධර්ම ටිකක් තියෙනවා බාධක ධර්ම ටිකක් තියෙනවා මේ බාධක ධර්ම දුරු කිරීම සහ අර ප්‍රභාස්වර ධර්ම ටික පළපදියම් කිරීම අතින් ඒ යෝගාවචරය එකේ චක්‍රේ දෙකේ චක්‍රේ තුනේ චක්‍රේ හතර චක්‍රේ කටපාඩම් කරන පොඩි දරුවෙක් වගේ තමන්ගේ හිතේ తত্ত্বය ඒ ඒ ඕදාන ධර්ම පරිපන්ත ධර්ම වලට සාපේක්ෂව බලලා මහා ලොකු උඩාතු අල්ලන්න යන්න එපා. ඒ මුලදී අන්නේ මූලික අවශ්‍යතා ටික මේ ගේ හදන්න ඕන නම් gadol ටිකක්, වැලි ටිකක්, ගල් ටිකක් ගෙනත් තියාගන්න. ඊට පස්සේ තමයි මේ වැඩේ වෙන්නේ. ආන්නේ වගේ සඳහන් කරලා තියෙනවා යම් වෙලාවක ඒ සතියේ තියෙන එකනට ඒක මම හිතන ගොඩක් ලේසි මතක් කරගන්න. මගේ හිත භවනා කරනට අතීතේ අනාගතයේ දෙකේ නෙවෙයි කියලා දන්නවනම් කාලය අතින් බලනකොට අපි ඒකෝදි වෙලා තියෙනවා. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපජ්ජං සමාධිස පරිපන්තෝ. හිත යම් විදිහකට අතීතයට ගියා නම් වික්ෂෝපය ඉතුරු වෙන්නේ ඒක සමාධිය නෙවෙයි. ඒක සමාධියට පරිපන්ත ධර්මයක්. ඒ වගේම අතීතානු අනාගත පටිකංකරං චිත්තම් විකම්පිතං සමාධිස්ස පරිපන්තෝ අනාගතය ගැන හිතුවනම් සැලසුම් කෙරුවනම් අහස් මාලිගය හැදුවනම් හිත කම්පණ වෙනවා. තිගැස්මකට එනවා. ඒක සමාධියට විරුද්ධයි. ඒ නිසා භාවනා කරනකොට Tamanටයි තේරෙන්නේ හිත දැන්ද තියෙන්නේ නැත්නම් අතීත අනාගතයේදී කියලා. ඉතින් කාලයේ වශයෙන් ඔච්චරමයි කරන්න තියෙන වෙන මොකක්වත් නැහැ. ඒ නිසා භාවනා කරනකොට තමන් ඊයේ භාවනා කරනකොට මෙච්චර වෙලා හිත වර්තමාන තිබ්බා. අද කරනකොට ටික වැඩි වෙලාද, අඩු වෙලාද? ඒක කියන්න කාටවත් කරන්න බෑනේ. ඒක බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් ආශයනුසය ඥාන වලින් කියනවා. දැන් ඒ හැ නෑ. ඒ ඇහැ නෑ. දැන් කරන්න තියෙන්නේ තමන් මතක් කරලා කියන්න ඕනේ මේ අනම්මනම් මං ගිය රැට කෑව පතෝලේ ඒකට ලුණු තිබුණ නැතේ අල්ලපු කෙතරමනසයා කැස්සය ඒ නෙවෙයි මේ භාවනා කරන වර්තමානයේ හිස් තිබුණාද කියලා. ඔය නරිය බල්ලයි කතා කතා කරලා බෑනේ. ඒ වගේම අනික් මනුස්සයා අහන දෙන්නේ කමඨාන සුද්ධ කළා දෙන්නේ. ඉතින් mati පැත්තක තියේදී මම මේ භාවනා කරනකොට මේ සක්මන් කරනකොට මට ඊනම් පියවර තුනක වර්තමානයේ හිස් තිබ්බා. අද හතරයි. නැත්තම් අද දෙකයි. ආ එතකොට නම් අනික් මනසට කියත හැකි ආයි මේ පොට්ටේ කුරුණත් පේනවනේ ඒක. පොට්ටේ කුරුණත් පේනවා ඒක. ඒක නෙවෙයිනේ කතා කරන්නේ. Tamanට පුළුවන්කම තියෙන්න ඕනේ මේ අරමුණක් කරන භාවනා කරනකොට සතිය පිටනවා කියලා අපි ගමුකෝ. ඒ සතිය වෙනදට වැඩිය වර්තමානයේ හිටියද. අතීතයට ගියා නම් පශ්චාත්තාප ඒක නිකම්ම නිකන් යන්නේ ඒක පච්ච මේ වෛරපළු හිටින්න දඬුවම් කරලා යන්නේ අතීතේ. වෛරපළු හිටින්න ගන්න. පශ්චාත්තාප එනවා. අනාගත සැලසුම් කරා වෛර බල හිටින්ට ගහනවා. හිත කම්පා වෙනවා. ඒ දෙකම නෙවෙයි සමතේ කියන්නේ. ඒ දෙකම නෙවෙයි සමාධිය කියන්නේ. ඒ දෙකම නෙවෙයි ඒකෝදි භාවය කියන්නේ. ඒ දෙකම නෙවෙයි ඒකාග්‍ර භාවය කියන්නේ වර්තමානයේ හිටියක්. ඉතින් මේ ප්‍රශ්නයක් තියෙනවා මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා වර්තමානයේ හිටපු පළවෙනි චිත්තක්ෂණයේදී මම වර්තමානයේ ඉන්න බව කියලා දැනගන්න පුළුවන්කමක් හිතේ තියනවාද? නෑ. එක චිත්තක්ෂණයක හිත වර්තමානයේ හිටියට ඒ චිත්තක්ෂණයටම මම වර්තමානයේ ඉන්නවා කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. උරගා බලන්න බෑ. ඒක කරන්න බැරි නිසා අපි තුඟක් කළා හදිනවා කේන්දරේ බල්ලා, පේන අහලා, අහන් අරගෙනකින් දැන් භාවනා කරනකොට මම වර්තමානයේ කියලා. ඒක බුදුහාමුදුරගේ අගේ කරන්නේ නැහැ. බුදුහාමුදුර මේකට දෙන උත්තරේ මොකද්ද? එහෙව් චිත්තක්ෂණ 3-4ක් යනකොට මේ දැන් මේ කුට්ටිය තිබුණේ නම් වර්තමානයේ කියලා දල වශයෙන් බලන්න පුළුවන් එක චිත්තක්ෂණයක් දැන් වර්තමානයේ ආවට බලන්න බැරිකම Tamange ඇහැට අනිත් දේවල් බලන්න පුළුවන් උනට ඇහැට ඇහැ කවදාකවත් පේන්නේ නැහැ කියන කතාවෙන් කියනවා. අටුවාචාර්ය වංශය කියන මේ ඇඟිල්ලේ කොනට ඇඟිල්ලේ කොන අල්ලන්න බෑ. ඇඟිලි පිටරේට ඇඟිලි පිටරේ අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිලි පිටරයක් ඕනේ. ඒ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සාක්ෂාත්කරණය කරන්න බෑ. අනිවාර්යයෙන්ම අනුමාන ඥානකින් කියන්න වෙනවා චිත්තක්ෂණ හතරක් පහක් ගියා නම් වර්තමානයේ අයාට දල වශයෙන් තියෙනවා මොකද්දෝ එකක් වුණා අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි ඒක චිත්තක්ෂණයකුත් නෙවෙයි මේකට කියනවා වීති වශයෙන් යනවා කියලා හිත වීතියක් වශයෙන් වර්තමානයේ හිටියා එතකොට මේ යාට දැනගන්න ඕනේ ආ ඒකට සාදු කියන්න ඕනේ මේ මගේ දක්ෂකමක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ දක්ෂකම මම මේ අනන්ත අප්‍රමාණ සද්ධාවෙන් ටික ටිකට කරපු නිසා වෙච්ච දෙයක් එහෙම නැත්නම් අත්නෑර කරපු නිසා වෙච්ච දෙයක් මේම කියලා සාදු කියනකොටම අර හිත කඩලා යනවා. සතුටු වෙන්න හදනකොටම කඩලා යනවා. ඉතින් ආයෙසරය මේ යන්තම් නැගිටපු ළමයා තක්කාලා වැටුණා වගේ වැටෙනවා. ඉතින් මෙයා නැවත නැවත කරනකොට යාට දවසක අනේ මේ කාලයේ වශයෙන් බලනකොට මගේ හිත ඔන්න වර්තමානයේ තියෙනවා චිත්තක්ෂණ 34ක්. එහෙම නැත්නම් කියන්න පුළුවන් හුස්ම රැලි 34ක්. හුස්ම රැලි 34 කියන්නේ චිත්තක්ෂණ නෙවෙයි. නමුත් දල වශයෙන්. පීවර 3-4ක් මට වර්තමානයේ පවත්වන්න පුළුවන් වුණා. මේක බුදු වෙනවට වැඩිය ලොකු දෙයක්. මේක බුදු වෙනවට වැඩිය ලොකු දෙයක්. මේ මහා ලොකු ධාතු අල්ලන්න ඕන ඕනේ කම්පන චංචල වෙච්ච හිතක ඉස්ලාම හාපුරාවට චිත්තක්ෂණ දෙක තුනක් මට දැන් වර්තමානයේ පවත්වන්න පුළුවන්. මේ කාලය ගැන විතර අපි මේ කතා කරන්නේ. ආ මේක දන්නවනම් ඒ කෙනා ඒ ලබන ආදුනික ඥාණය ඒකට කියනවා ආධිකම්මික විපස්සක ඥාණය රහත් වෙනකන් අමතක කරන්න එපයි කියන. හැමදාම පිටපොට ගියේ හිත නැවත ගෙනල්ලා චිත්තක්ෂණ කීපයක් වර්තමාන මොහොතේ පාත් ගන්න පුළුවන්. පරණ සතිය කාසියක් කරන මේ රෝල් කරනකොට පැත්තට වැටෙන්නේ නැතුව කොච්චර දුර යන්න පුළුවන්. ගිහිල්ලා වැටෙනවා. නමුත් ගහන වේගේ සැර වැඩි නම් ගාක් දුර යනවා. පොළොව මට්ටම් නම් හුඟක් දුර යනවා. සතේ කාචේ ධාරේ ඇද වෙලා නැත්තම් හුඟක් දුර යනවා. ඉතින් ඊට පස්සේ දැනගන්න මේ යන්න කරුණු රාශියක් තියෙනවා. පට්ටල පොළොවක් තියෙන්න ඕනේ. ආරම්භක ප්‍රවේගයක් තියෙන්න ඕනේ. ධාරේ තැලෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඒව තීරලා තීති කොච්චර උත්සාහ කරත් හරියන්නේ නැහැ. ආන්නේ වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා. හරියට සතපහේ කාශයක් අල්ලලා ගහපුවම ඇඟිල්ලෙන් කැරක් කැරක් කැරක් කැරක හිටගෙන ඉන්න වෙලාව පොඩි කාලේ අපි කරපු සෙල්ලම්. ඒකෙන් බලා ගන්න පුළුවන් ද සතේක ආශියක් තියලා නියප මේ මේ අසුරු තැනක් ගහනකොට කැරකෙන්න පටන් ගත්තාම කොච්චරලා කෙලින් හිටිනවා. ඉතින් හිටවන්න පුළුවන්. හැබැයි වේගය තියෙනකම් විතරයි. බිත්තර කල්ල දෙවතර කරකවපුවම බිත්තර කැර කැර කැර කැර කෙලින් හිටිනවා. කොච්චර වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒක මේ ඒක නිකන් භෞතික විද්‍යාව විනෝදයක් ඔතන තියෙන්නේ. මේ සමාධියක් නෙවෙයි. ආහන් මේ වගේ සතේ කාශයක් කොච්චර රෝල් වෙලා යන්න පුළුවන්ද? සතපයි කාසිකට මෙම ගැහුවොත් කැරක් කැරි ගෙතන කොච්චරලා හිටනවද? පිටරයක් කෙලින් අතර තියලා කරකවුවොත් කොච්චරලා ඉන්න පුළුවන්ද වගේ මේ ගිනි කසය කරකොල දැම්මට පස්සේ චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද කියලා දන්න ගතිය තමයි මනුස්සකම කියන්නේ. ඒකවත් පරිේෂණ කරලා නැතුව මැරෙන කොච්චර සෙනගක් ඉන්නවද ලංකාවේ? කොච්චර සෙනගක් ඉන්නවද මිනිස්සුયો? එහෙම පරිශනයක්වත් කරන්නේ කාමෙමයි අරමුණෙන් අරමුණට පයින්නවා රූප බලනවා හත් දහනවා ගඳ බලනවා රස බලනවා පහසල් බලගෙන ඒ කට්ටිය පොහොසත් කියලා වෙනම නම්බුනාමිකුත් ගන්න. බුදුරජාණන්ත කියනවා ඒ කට්ටියගේ තිරිසනුන්ගේ බොහෝම සමාන ලක්ෂණ තියෙනවා කියලා. කිසිම වෙලාවක ඒ කාර්මණක චිත්තක්ෂණ කීපයක් ඉඳලා නැහැ. හඳුනන්නේත් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් මේක සමත ලක්ෂණයක් ඒකෝදි භාවයක්ය ඒකාග්‍ර ලක්ෂණ නැති කියලා නොදැන ගන්න කොච්චර දොයිද තියෙන. ඒ මොකද භාවනා කරන ඔක්කොමලා බහුසුත නැහැ. ඒ නිසා ඒක දැනගත්ත දවසේ භාවනාදීම තේරුම් ගත්තොත් මගේ හිත අතීත අනාගතේ නෙවෙයි කියලා ශක්තිති රජකමට වැඩිය වටිනවා. හැබැයි එයාම තේරුම් ගන්න ඕනේ එතනදීම තේරුම් ගන්න. ඒක කලාතුරකින් වෙන දෙයක්. ඒ වගේම අබිනතං චිත්තං රාගානුපච්චිතං අපනතං චිත්තං පටිඝානුපච්චිතං කියලා ආපු අරමුණට රසවත් උනොත් මනාප උනොත් රාගෙමත් වෙනවා. ආපි අරමුණට නොමනාපාතේ පාත නොමනාභාවය ආපු ගමන් ද්වේෂය පහළ. ඒ නිසා මේ ඉස්සරහා තියෙන අරමුණට රාගෙත් නැතුව ද්වේෂෙත් නැතුව තියනවා වුණොත් නීරසයි කියන. දාලා යනවා. රාගෙමත් උනොත් ඉසాత බඳගෙන අයියෝ භාවනා කරන්න කියලා රාගෙමත් උනා අයියෝ රාගෙමත් උනා කියලා අල්ප ගෙදරටත් බැන බැන නටනවා. ද්වේෂය මත උනොත් ඌව මරන්න ඕනේ කන්න ඕනේ මේ භාවනා කරනකොට කැස්ස ඇවිල්ලි වල මෙතන සද්ද කරා මේ කියලා ඕ ඒක පටන් ගන්න. මොනවත් නැහැ නෝන්න බබා දොයි. හරි පාළුයිනේ ස්වාමීන් වහන්සේ භාවනා කරලා දැන් මොකද කරන්නේ කියලා. ඉතින් මේ පාළුව ගත්තේ මේ රාගේ මගarලා ද්වේෂේ මගarලා මේක භාවනා ප්‍රතිඵලයක් කියලා ඒ මිනිස්සයා වාර්තා කරනකොට අනේ ස්වාමීන් වහන්සේ මට නම් දැන් පේනවා ආස්වාස් ප්‍රසවාසයේ නිකන් පතෝලොහොද්දක් වගේ කිසිම රසකුත් නැහැ නීරසක මුකුත් නැහැ කියලා කියනද කොච්චර ඥානයක් තියෙන්න ඕනද කියලා. ඇවිදිනකොට මට පොළවේ ඇවිදින්න පුළුවන්. ඒකේ මහා රසයකුත් නැහැ නීරසක මුකුත් නැහැ. ඉඳගෙන ඉන්නකොට මට ඉඳගෙන ඉන්න පුළුවන්. ඒකේ රසයකුත් නැහැ නීරසකමකුත් නැහැ. ඒකෝට රාග ద్వේෂ දෙක නැහැ. නමුත් ප්‍රධානම දේ තමයි එතෙන්ට බාධා කරන දේ නීරසකම නිසා, කම්මැලිකම නිසා නින්දට වැටෙනවා. නින්දට නොවැටෙන්න කොච්චර ඥානයක් ඕනද කියලා හිතන්න. මේක භාවනා ප්‍රතිඵලයක් කියලා හිතන්න එපායි. මේක කෙලෙස් අඩුකමක් කියලා හිතන්න එපායි. එතකොට මාරේ ඇවිල්ලා අපි මේ වටන්න හදනවා නීරසයි කියලා කම්මැලි කියලා ඒකාකාරී කියන එකත් අපි දැනගෙන තියෙන්න එපායි. එදාට කවදා හරි දවසක තේරුම් ගත්තොත් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනේ. ඒක නීරසත් නැහැ රසයක්වත් නැත්නම් මේ නිවන් මාර්ගය කියලා. ඉස්සල්ලා නම් කියන්නේ සමාධි ස්කන්ධය කියලා. නමුත් මේ සමාධි ස්කන්ධය තමයි අපි සාක්ෂාත් කළ යුතු. ඒ වගේම අතිපග්ගහිතං චිත්තං උද්දච්ඡානුපරිතං අතිලීනං චිත්තං කෝසඥානුපත. ඕනට වැඩිය දඟලන පටන් ගත්තොත් ඊට ඇවිස්සලා යනවා දෙඹරකට දුම් ගැවුවා වගේ. මීමැසි පොදිකට දුම් ගැවුවා වගේ. හරි අවශ්‍ය වෙලාවට මෙනේ කිරීම මනසිකාර නොදෙව්වොත් හිත ලීන වෙලා කුසීත වෙලා නින්දට වැටෙනවා. ඒ දෙකම දැන් නැහැ කියලා භාවනා කරනකොට හුඟක් වෙලාවට මම මතක් කරන මේ වාඩි වෙලා මම නිින්ද නැහැ, මැරිලා නැහැ, මට සිහි මුර්ජා වෙලා නැහැ කියලා දන්නවනම් ඕකට තමයි නිවන කියන්නේ. මම වාඩි වෙලා ඉන්නකොට මම නිදි නැති බව මන් දන්නවා. මම වාඩි වෙලා ඉනකොට මට සීමූර්ජා වෙලා නැති බව දාන්න. මැරිලා නැති බව දාන්න. මොකෙන්ද දන්නේ කියලා අහන්න බෑ කාටවත් කටකට කතා කරන්න බෑ. නමුත් ඒක අගේ කරන්න එපායි අපි මේක සමාජියට ආධාරකයක් වෙන්න. නමුත් මේක මා මුස්පේන්තුවක්, මා කාලකන්නිකමක්, මා නීරසකමක් කියලා කියනවනම් ඊ මනුස්සයාට මේ හම්බ වෙච්ච තෑග්ග මහා කරදරයක් වෙනවා. ඔය කාලකන්‍යා කියන ශිෂ්‍යයා ගිහිල්ලා දිසාපාමොක් ආචාර්ය ගාව ශිල්ප හැදෑරියලු. ඉති මනසට හොඳම ශිෂ්‍යයා නිසා දිසාපාමොක් ආචාර්යතුමා දුව කතාද බඳලා දුන්නාලු. මියාකට මල වාතේ මේ ගෑණියත් ළඟ තියාගෙන ඉන්න එක ඉතින් මං වගේ එකෙක් වෙන්න ඇති. ඉතින් කැලයක් මැදින් යනකොට මේ ගෑණිත් එක්ක යනකොට මේ ගෑණි බොහොම සුකුමාරයි. ඉතින් බලාපොරොත්තු වෙන අලුත බඳපු මේ කාලකන්‍යාගෙන් මේ බ්‍රාහ්මණ කාන්තාවකට අවශ්‍ය කරන අඩුම කෙඩුම මීයක ගාණක්වත් නැතුව හර පිටිපස්සෙන් ගැරඩියක් කෙනා වගේ බලාගෙන යනවලු. යනකොට ඛණ්ඩ දෙයක් නැතිකමට ගහකට නැග්ගලු. නැගලා අත්තිකගේ ටිකක් තිබුණා මූ කනවලු. අර ගෑණි ඉතින් කතාද මිනිහනි කියලා අනේ මටත් ගෙඩියක් දෙන්න කියලා. ඇයි තිටත් අතපයි තියෙන නැගලා කාකෝ කියලා අර ගෑනට බැන්නා. ඉතින් අර ගෑණි අර පොඩක් ඇලවිච්ච ගහේ දනිපනි ගහන දනිපනි ගහන උඩට ගියාට පස්සේ වටේ තියෙන කටු ලන්දක් ගෙනත් දාලා කිව්ලු ආයෙන ඔක්කකා හිටපේ මං යනවා යන්නේ කියලා ගියා. ඉතින් කාලකන්ණියට හම්බුනාට කාලකන්ණිය දන්නේ නැහැ ගෑණියක් නඩත්තු කරන්නේ. ඒ වගේ තමයි සමාධිය හම්බුනාම අපිත් හරිම කාලකන්ණි. අපි මේ සමාධිය කොටකොල එහෙනම් කාගානින් කියලා දාලා යනවා. ඉතින් ඒකට ආචාර්යවරු කොච්චර උපක්‍රම කරනවද මේ ශිෂ්‍යයාට කියලා දෙන්න මේකට එහෙම කරන්න එපා. ওই නීරසකම කම්මැලිකම ආවට ඒක මේ භාවනාවෙන් එන එකක් තියෙනවා. ඒ නිසා නැගිටලා යන්න පොඩ්ඩක් බලන්න. මේ රාග ద్వේෂ නැති නිසා වෙච්ච එකක්ද? මේ නිදිමත නැතුව ඉන්න පුළුවන්කම මහා පුදුමාකාර ශක්තියක් නේ. නින්දට වැටෙන්නෙත් නැතුව අධික වෙහෙසකට අධික ශක්තිය යොදවන්නෙත් නැතුව ඉන්න පුළුවන්කම. මේක හරියට සතියේ කාසියක් රෝල් කරලා තිබ්බා වගේ අනේකක්. ඒක වගේ අතීතෙත් නැතුව අනාගතෙත් නැතුව යන්න පුළුවන් කියන එක ඒක සක්විති රජකමකට වගේ සලකනවා. බුදුකමකට වගේ සලකනවා. නිවනට වගේ සලකනවා. ඒක බලන්න කොහේ වැටුණත් මං ආයෙසර සතේ කාචයන්න පෙරලනවා. ආයෙ වැටෙනවා. ආයෙ අරගෙන පෙරලනවා. අහ කරන්න කරන්න කරන්න ගියාම තේරෙනවා මේ ලැබෙන මේ මේකට කියන සමතුලිත භාවය කියලා නැත්නම් එල්ලේ කියලා මේ එල්ලය මනුස්සකමත් එක්කම අපිට ලැබිච්ච දෙයක්. කාමය තමයි පත් වෙන පහන් දැල්ලකට හරස් සුළං වැදිලා පහන් දැල්ල වනවනවා වගේ කෙලින් පත් වෙන්න දෙන්නේ නැත්තේ කාමේ. ඒ නිසා කාමේ නැති වෙනකොට වෙන උපක්‍රමයක් ඕනේ නැහැ කෙලින්ම පහන උඩට යනවා. අපි හිතන්නේ චිමිනියක් දැම්මයි කියලා. චිමිනියක් දැම්මට පස්සේ පහන කෙලින්ම උඩට හිටිනවා. චිමිනිය තමයි සීලය කියලා කියන්නේ. අපි අරණ්‍යයකට යනවා රුක්ක මූලගත වෙනවා ශූන්‍යාකාරගත වෙලා අර එන කාම ධාරාවන් එහෙම නැත්නම් නීවරණ පුළුවන් තරම් తాවකාලිකව නතර කරලා පෙන්වනවා. උලන් අයින් වෙච්ච ගමන් පහන කෙලින් උඩට එනවා. ඒක මේ මගේ දක්ෂකමක් නෙවෙයි. මම කරන්නේ හරස් උලන් නතර කරන එක විතරයි. දැන් මෙතෙක්කල් කෙරුවේම හරස් උලන් නෙවෙව්වේ අපි. රූප වැව් හොයවුවා, ශබ්ද හෙව්වා, ගඳ හෙව්වා, රස හෙව්වා, පහස හෙව්වා. ඉතින් අපි මෙතෙක් කරපු මොන ඥානෙ පාවිච්චි කරත් භාවනාවට බාධායි. එන්නේ මෙතෙක් කරපු දේ නොකර සිටීමට රාග විනය, දෝෂ විනය, මෝහ විනය කියලා බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා. අපි මුළු කාම ලෝකේ කියන්නේම ගිහි ලෝකේ කියන්නේම පුළුවන් තරම් කාමයේ ඇතිකරන වර්ණ රස, ගන්ධ රස ඔක ඇති කරගන්න එක. ඒ වගේ ද්වේෂය කිව්වහම පෙන්නන්න බෑ අල්ලපු ගෙදර පරට්ටි. ඒකමයි එකම ප්‍රශ්නේ මොනවා හරි ගියත් මේ අල්ලපු ගෙදර පරට්ටි එහෙන ගහනකම් කිසිම සතුටක් නැහැ ජීවිතේ. ඒකිට එන ගහනොත් නොකා හිටියත් කමන්නේ. ඕන්න ඔය වගේ ජීවිතයක් අපිට තියෙනවා. ඒ දෙක නැහැනේ ඔන්න බබා දොයි. ඒ රාගයක් නැතුව, ද්වේෂයක් නැතුව, නින්දක් නැතුව මේක පවත්ත ගන්න පුළුවන් නම් ඒක සුද්ධ ලාභේ බුදුහාමුදුරණ තියෙන මේ බුදුරජාණන්සේ ඒ තරම් කියලා කියලා කියලා කියලා තමයි අපිට මෙහෙම දක්ෂකමක් ඒ. නමුත් ඒක අපි අඳුනන්නේ නැත්තම් ওই කියන පරිපන්ත ධර්ම 6 නැති වෙලාවක් මේ තියෙන කියලා අඳුරන්නේ නැත්නම් හොඳට කවදාකවත් උපචාර සමාධියක් අර්පණා සමාධියක් අරූප සමාධියක් ගන්න බෑ. මේ ඔක්කොම උප්පත්තියේදී අපිට හම්බෙච්ච දේ එකලස විතරයි නැත්තේ. ඒචයි එකලස භාවය කොච්චර පොත් කියවන්න වෙයිද කොච්චරක් පරිදි කරන්න වෙයිද භාවනා කරලා කරලා වෙලාවක කෙනෙකුට හිතනද තම අරමුණේම හිත පාත් වෙනවා මගේ හිත අතීතෙත් නෙවෙයි අනාගතෙත් නෙවෙයි කියලා යාට අර ගමනේ Java නිසාම තේරෙනවා. මට රාගයක් ඇවිල්ලත් නැහැ, ද්වේෂයක් ඇවිල්ලත් නැහැ. තේරෙනවා. අධික වේගයක් වීරයකුත් නැහැ, කුසීත භාවිකුත් නැහැ. මේක කෙලින් යනවා කියලා තේරුණාට පස්සේ ඒක නා මේක සාක්ෂාත්කරනද සාක්ෂාත් වෙනවා. ආන්න ඒකට එළඹ වාසය කරන්න අපි කොහොමද දරුවෙකුට උගන්වන්නේ? අපි ඉස්සලා අපි ඉගෙනගෙන ඉන්න eBay. නමුත් උගන්වන කිසිම තැනක කිසිම විශ්වවිද්‍යාලයක මෙහෙම උගන්වන පාඨමාලාවක් තියෙනවද දැකලා තියෙනවද කියලා බලන්න. අද ඕනේ විශ්වවිද්‍යාලයට යන්න පුදුමාකාර ඩිපාර්ට්මන්ට්ස් ඔගක් තියෙනවා. අර විෂයටයි මේ විෂයටයි පුදුමාකාර විෂය භාර නිලධාරී ප්‍රොෆෙසර්ස්ලා දක්ෂ වෙනවා. එක්කෙකුටවත් ඔය කියන එකම පැත්තකටවත් යන්න බෑ ගිය ගමන් කිසිම දියුණුවක් ලබන්න බෑ. අද මේ බුදුරජාණන් වහන්සේගේ මේ විශ්වවිද්‍යාලේ. එහෙම නැත්නම් මේ විශ්ව දැනුම දිහා බලනකොට අද්දවත් කෙනෙකුට මේකට අභියෝග කරන්න බෑනේ. මේ අතීතයට ගියේ නෑ අනාගතයට ගියේ නෑ මෙන්න මේකටයි සමාධිය කියලා කියන්නේ. කැළඹිලත් නෑ සීතල වෙලත් නෑ මේකටයි සමාධිය කියලා කියන්නේ. නතු වෙලත් නෑ ද්වේෂ කරන්නෙත් නෑ. මෙන්න මේක තමන්ගේ හිතේ තියෙන වෙලාවල්ද වැඩි නැත්නම් හිත ඇවිස්සලා වෙලාද කියලා බැලුවොත් 90ක් විතර අපේ හිතේ තියෙන සමාධිය අපි දන්නේ වැසිකිලි කැසිකන කොටත් හිත තියෙන සමාධිය. නමුත් අපි කල්පනා කරනවා අයියෝ මේ කක්කුස්සියේ කොහෙද මේ ගඳ කිලියේ කොහෙද සමාධියක් ඒක තියෙන්නේ වැසිකිලියේ කොහෙද සමාධිය ඔක තියෙන්නේ ගඳ කිලියේනේ දඹදිව යන්න නැත්තම්. අනේ තව කෙනෙකුට දඹදිව යවන්න නැත්තම් මේ ෂෝක් එකට වැසිකිලි කරනකොට සමාධිය තියෙනවා. නමුත් එතනින්ලා කල්පනා කරනවා ගඳ කිලියට කොච්චර හොඳ වැසිකිලි ඉන්නට රෙඩි හොඳ ගඳ වැසිකිලි ඉන්නට කොච්චර හොඳ ගඳ කිලියට යන්න තියෙනවා කියලා ඒක හිතියට ඒක සමාදම් වෙන්නේ නැහැ. යනකොට යනකොටත් ඕක තියෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා හරියට මේ ධර්මයේ දැන කටයුතු කරලා බලනවා නම් අපේ හිත ස්වභාවයෙන්ම තියෙන ওই කැළඹිච්ච නැති தත්ත්වේ. නමුත් අපි ඒකට ද්වේෂ කරනවා. පාළුයි කියලා කියනවා. නීරසයි කියනවා. කම්මැලි කියනවා. ඒකල හිතන මොනවා හරි දෙයකින් මේ කලඹකට තියාන හිටියොත් ඔන්න ඒකට තමයි සමාධිය කියන්නේ. ඉතින් සමේ සමාධිය කියන ශික්ෂාවක් ඒ ශික්ෂාවෙන් කෙරෙන්නේ ওই නීවරණ ධර්ම ටිකෙන් පොඩ්ඩක් අයින් කරනවාට කෙලින්පත් වෙන්න පහන රීඩාරලා චිමිනියක් දැම්මා වගේ. ඒකට අපි අරන් එකට රිංගයි. ඒකට අපි රුක්ක මූලගත වෙන්නේ, ශූන්‍යාකාරගත වෙන්නේ. ඊට පස්සේ මේ පහන කෙලින්පත් වෙනකොට හරි කම්මැලි කියනවා නම් අන්න ඒවට අපි කියනවා වංචනික ධර්ම කියලා. අපි කියනවා ෂාට ගති කියලා. මායාවේ ගති කියලා. මෙහෙම තමයි හිත හැදිලා තියෙන්නේ. ඒක මගේ නෙවෙයි. ඒ හිතේ හැටි, කර්මයේ ගෙවෙන හැටි. මේකට ධර්ම ශක්තිය දැම්මට පස්සේ මේ Tamanට එන මේ නීරසකම කම්මැලිකම ඔක්කොම තියේදී කොච්චර චිත්තක්ෂණ ප්‍රමාණයක් වර්තමාන හිත තියෙනවද? කොච්චර චිත්තක්ෂණයක් මේ ඇලීම් බැඳීම් වලින් තොරව පවතිනවද? කොච්චර චිත්තක්ෂණ හදී වහ කැළඹිලි නැතුව සීතල වෙන්නේ නැතුව තියනවාද කියලා බැලුවොත් වැඩි වෙලාවක් තියෙන්නේ එහෙම තමයි. මොකද ඒක සාක්ෂාත් කරන්න බැරි අපි ඒක අඳුනන්නේ අඳුනගෙන ඒක සමාදම් වෙන්න දන්නේ මොකද අපි සමාධි කියලා මොකද්දෝ එකක් හිතන්නේ ඒ දේ කවුදෝ දාපු එකක් ඒකට කියනවා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා හරි වැරදි එකක් හරි කියලා හිතාගෙන ඒකට බේත් නැහැ මේක නම් සමාධිය මේක කියලා දෙන්න එච්චර අමාරු නෑ මේ මේ මේ පරිපන්ත ධර්ම ටික අයින් කරලා තව තියෙනවා ටිකක් මේකට එකතු කරන්න ඒක එකතු කරලා ඒක කරන එක නම් ඕනම කෙනෙකුට දවස් 7ක් යන්නේ පැය 7ක් යන්නේත් නැහැ. මෙන්න මෙච්චරයි කිසිම කෙනෙක් බාර ගන්න කැමති නැහැ. බාර ගන්නෙ අනාගාමී වුණාට පස්සේ කියලා කියනවා. එතකම්ම මේ තමන් ළඟ තියෙන මේ ಗುಣ ටික බාර ගන්න නැතිකමට තමයි පු탁 ජනයි කියලා කියන්නේ. ඒ නිසා අපි මේ වැඩමුළුවේදී පෘථග්ජනකම දුරු කර ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරමු. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. තම තමන් කරගෙන යන මේ සීල ස්කන්ධය සමාධි ස්කන්ධයට තුරුදෙන ආකාරයට කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.